ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියුරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ මම හිතන අපි අවසානයේට තවසාන වශයෙන් කරන ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉතින් ඔක්කොල වගේ මේ වෙනකොට සම්බන්ධ වෙලා ඒක පිළිබඳව දන්න නිසා හඳුනාගීමක් කරන්න දෙයක් නැහැ අපි වෘත්තු පරිදි දැන්ට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ටික ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආර්දනා කරමු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා to introduce yesterday I heard you say, if you show your real self, you would run from it as if you have seen a ghost. Would you please explain what is meant by real self in this context? Also you spoke of the fear of freedom and the fear of the unknown. Would you please elaborate further on this experience of fear and how to apply mindfulness to it. Alfred. So both the concepts are the same. Uh, the, it is uh, understanding oneself as it is, is the most strange thing one can do in one's life. And uh, that is, we can see the truth. So our non-meditative life is always escapism outwardly, uh, not to see oneself. And therefore we are critical and analyzing what the others doing and what the <coughs> others' reactions. But we never summon focus that attention to oneself. You will never be happy. Ultimately, that is what the truth of suffering, that is unsatisfactoriness, uncontrollability, and the transient nature so it is fearful. Therefore, whenever you see as yourself, as far as you analyzing, you consider the self as permanent, pleasurable, continuous thing. But more and more you become mindful. You will see it is unbearable, uncertain. It is transient, uncontrollable. So therefore, uh, hardly one can bravely uh, go deep into the self and understanding its suffering nature, its transient nature, its uncontrollability. So therefore, more and more you go down, uh, more and more you see the uncertainty, uh, more and more you see the suffering nature. So therefore, unless otherwise you be prepared, unless otherwise you are well instructed, this journey appear very bitter in taste, astringent in taste. So whatever the coming out, is rather discouraging or rather suffering, unpredictable, uncertain, ever-changing. So therefore the person who is going that against the grain, uh, swimming upstream, is the real uh, heroic thing, the hero one can do. So that is why the Buddha is mm, appreciating such a person. But... Uh, more and more you to go and see the reality, uh, more and more you see uncertainty, the change in nature. So therefore, you develop kind of a phobia. Uh, specifically, the Eric Fromm, he has written he has written a book known as Fear of Freedom. So we feel, we extro extrovertly we feel we are freedom fighters. But when the freedom happens, you call it as boring call, they call that freedom as something monotonous. It is sleepy. It is not dramatic. So therefore, without knowing you off the track, go in there whenever the freedom happens. And the other one is the freedom of unknown. So internally when you go there, you have to go prepared for this unknown. To go prepared from this freedom, that means freedom from signs, freedom from labels, the freedom from known things. So, I only can see parallelism to teaching of the Buddha only in the Girl Guides and the Boy Scouts. That's the only one is teaching you to go to the unknown. Go to the forest and put, a, put up a camp and live like a life of improvisation and life of impromptu adjustments. So that is what we call Girl Guide and the Boy Scouts and the Bhikkhu or bhikkhuni, that means the ordained people also have exactly the same life. So therefore this mindset to see the truth and the, to face the truth is completely different picture from earning the truth. So earning truth is also not a simple task. It is difficult. You have to be very methodic, methodical. Go there. But the thing is, whenever it happens, our mind is the main culprit, vehemently refusing that very freedom, that very unknown thing. Is very happy with the known devil rather than unknown. So therefore it come back to the, your personality, come back to your labels, come back to your signs and be very happy. But the mind fail to understand they are just mere mind-made, just mere drama, it is just mere camouflage. Reality do not carry any label. In reality, there is no signs. There is no anointing. thing. In a sense, you can say liberation means liberation from known things. Are we ready? Are we ready for that? Even though we are freedom fighters, when the freedom happens, we are the very people running away from the freedom. So therefore, this uh, journey, the mendicant's life, itself is an ad adventure. Hardly one can go up to the uh, extremes or to the, the, to the other end. On the way, when and where the truth reveals, when and where you lose your identity, the rational mind the deductive mind consider it as a bankruptcy, consider it as a failure, consider it as something dangerous, unpredictable. So therefore it's utter balance, like a tightrope walking on the way along this the spiritual path. Uh, so therefore, only thing we can be aware of this nature but it is not a mistake or disadvantage, uh, mistake or uh, wrongdoing of one thing, because this is the nature. So by discussing only, uh, we can generalize, we can understand why this journey is difficult, why this journey is profound, why this journey is rejected by many. That is because if you do, definitely the results are there, but our mind is the one, very one rejecting the result. So these are this uh, phenomena is putting into English terms as fear of freedom, as freedom uncertainty. Or in the other way it says, if you are to see your real self, you will run away telling that you have seen a ghost. Anything you attribute to the bad side of the world indicate that your mind is worst, mind is bad. When the mind is good, world is good. When the mind is bad, world is bad. So therefore, we generally accept uh, the world is going bad to the worst. That means our mind also going to the, from bad to the worst. That is because mind is very happy with defilements, it's ever proliferating, ever developing defilements. So to see this mechanism, so the, to see this factory of making defilements is not a pleasant one. So this is the way I would like to explain it but if someone wish to go into that, I can just recommend this uh, Fear of Freedom. But of course, it is not the spiritual journey that uh, Eric Fromm is explaining. And uh, it explained the, the, the, the concept of fear of freedom. Yes, Can I ask a question? Yeah. Once you go to that uh, the other end, uh, know, freedom is. And when you come back to the conventional world, uh, then there will be all conflicts. It's not easy. Uh, is it uh, easier or is it better to go all the way and never come back to conventional world or what will happen Before coming to this second part of your question, first part of question I will give a very dramatic, very convincing example. When a rocket or a shuttle is going to the moon, it is the getting out of the, the gravity zone. That means six miles from the earth, burning more than 90% of the fuel. The rocket to go out of the orbit. It is very difficult because the, the you have to go, go perpendicular to the earth, go six miles, and for that 90% of the fuel is burned. And then rest of the whole journey, to the moon and back is consuming only about 10% of the fuel. Because in that area, no friction. But the point is, when the rocket is coming back, it will start to jump upon this air layer. Eh? So if it is go to the parallel to the air layer, eh, it bump and it never get, come back to the orbit. If you come to the perpendicular, it will burst and burn. So therefore it has to enter the air at the angle of 6 six degrees and then slowly, slowly go into the air. No one understands when the uh, hard object is coming and getting into the enter, entering into the air is going to give that much of friction. But on the way back journey, you have to have exactly the angle. Of course, it is also not the six. They, are, they have to maintain the angle to the third decimal point. Otherwise, it will bump off or burn. So when you go back home, expect the same. If you are <laughs> going to go directly, you will be burst and burn. So you have to understand the six, six degrees angle and go into the air, into the deeper layers, number of cycles, not directly. But the good thing in this teaching of the Buddha is, you do piecemeal basis. You become moral being and then be with the normal and immoral beings. And there you little understand the friction. And you develop a little bit of concentration and live with unconcentrated people. Then you can understand a little bit of more friction. And further you go there to the why wisdom, so see things there, but still go back and live with the, this idiot, mad, mad, mad, mad world. And then you understand it. And if any problem happens, it is due to you. Not due to the non-meditating world. But our foolishness, we call non-meditating world is the one creating problems. No. They are in a perfect balance. You are the very person creating unwanted problem. So therefore it is a matter of you to work how to live with this mad world. So therefore the Buddha, way of Buddha, he gave anubhubba kikka, anubhubba kiriya, anubhubba patipada. Little by little, you can claim I am observing precepts. I am trying to be moral, but still, you never find the fault with the immoral people. First stage. And then go to the concentration. Here and there you get the concentration, but you see unconcentrated uh, pleasure principle in the world, still you find the peace. And then only you go to the wisdom training. Therefore, never you go to the other end at once you go piecemeal, and each time if you can't come back to the world, you are, you are mentally upset. You are the one mentally upset, not the world. That is the point you have to understand. Whenever you are going to understand the world at large, mind you, mistake is with you. You are the one created this and uh, the, the against the grain trip, not the world. World never suggests you to go against the grain come and have a dinner. Come and have all the pleasure. But you are going for meditation mad world. So, Buddha is the only person, only person taught you, go gradually and come back, that the Jesus Christ directly criticized the, the Roman Catholic Church, crucified. They were so, so uh, aggressive. Of course, he said the truth but in the wrong time, to the wrong person, in the wrong way. So he crucified. Or see all the other religious teachers, they end up with the misery because they don't know how to deal, deal with this, this mad world. But the Buddha's way is always you, of course, go little above, see the bird's eye view, and again come back and again live like a normal person. Don't claim that people are bad. Don't claim the world is mad. But understand it. This is the way it slowly happens. So I would say it is the most aesthetic life. That's the most, what to call, beautiful way of life. Go a little further and look at and again come back. I will recommend only two books I have read so far. Uh, the Friedrich Nietzsche he has written Taspek Saratusra, one of the books. Very first chapter, the enlightened being made up his mind to go back to the fish market and explain event by event from the secluded forest life. He go back to the, forest, the fish market and see the difference and how can he can cater for. The other one is the Jonathan Livingston Seagull by John Buck he has mentioned uh, a seagull uh, bird. According to he was a pilot, the author, and he attribute his qualities to the one of the seagull, and uh, the seagull is learning how to fly. And he master everything, and again he come back to the folk, other other seagulls, and the justification uh, to sacrifice all the seclude, all the knowledge, and come back to the breakfast folk and live with the seagulls, and the justification, you get the goose pimples. You mild killing, you know. These are the real literature. Once you fully understand, you would go back and live with the, the people in the market, people in the fish market. Never make any complaint. If you are making complaint, you are mad, you are bad. So this is a part that uh, in the Theravada, says, you must live, you must know how to live with the kings. How to walk with the king and how to work with the day-to-day -day people. If you do not know either, you will never get the balance. You will never at peace. So Vipassana is the only art. You can go any strength up there, let the, look the world, the mad, mad, mad world, filthy world, the full of jealous, full of all the bad qualities, but again you have to, you know, you have to go there. Then when you are coming back, you justify, there is no other way to live in the worldly beings in the world. They are have this, are share, are due share of defilements. So they, when you are going back means you are appreciating their own defilements. And you know amount of defilements you have. You're going and coming, going and coming. That seasoning, no one can, that I would say galvanizing. That's the way of galvanizing. reinforcement, more and more mistakes means, more and more mishaps means, you are learning another facet of the world. You are learning another facet of your mental uh, calculations. So have the maximum freedom. Entertain the maximum, but understand you have to go back to the world. So the Buddha, that is why the Buddha asked the disciples to go on arms rounds. So you have to go to the day by day, house by house, just beg. Whatever they have earned, for the understanding mere hunger. So, uh, in the commentator commentary, two places, exactly the same wording, it says that <clears throat> Tena samayena bhagava veranjayan nirati naleru puchimanda mule. It says at that time that the omniscient one living in the village called Veranja and a particular tree, uh, Naleru Puchimanda Mule Gha in Sinhala, I don't know how to translate the Goraka into the English. And uh, then the commentator is asking why the two places are being mentioned, the village name and the forest place, the, the particular tree. He says, daily Buddha is coming from the secluded forest to the village out of compassion to be with the people, have your begging. And again, when the begging bowl will fill, immediately go back to the solitude. That is going for the wisdom. That is going for their development. So, Buddha has the perfect balance. Certain hours daily for the uh, contemplation, meditation, seclusion. And he never forget to go back to the breakfast walk how to deal with the breakfast people, the, the, the eating people, the party-going people, the mad world, the crazy world. He never let go, let go of this world. He always had the connection. So therefore his life was full of events. That is why it's called the omniscient. So even if you, the day you understand the, the role of a yogi, you are the only person living in the world. All the others are escaping. They, they are specialized on their own subject. That means they are idiots. Therefore, it is called, if you have a BC, BSc, we call BC, BS, it is called bullshit. If you have a MS, that is more shit. If you have a PhD, pile deep and high. That is the present-day education. They think they are expert in their particular subject, but they are idiots. Person living in the whole life, living the life. So, I am very happy, very proud to say, as a bhikkhu, the amount of exposure. You get to the different people, different uh, difficulties, different facilities, endless. But for that you must have so much of endurance, so much of quality, so much of uh, sympathy, Otherwise you will find your cleavage or your comfort zone. You will never come out. That means you are put into the fridge and locked. But the life of a bhikkhu, that you are very happy to be a layman. And you find a lot of difficulties because you like your, your blinkers. You don't like to look here and there. You see only the, that avenue so no one is putting limitations unless otherwise your ignorance. Your own, and you consider, you treasure it as this is, this is my likings and disliking. It is my duty to protect it and no one can put fingers into my liking and disliking. This is my personality life. You protect it, therefore you will never put into different circumstances and check. So in the meditation, I, I try to see this uh, in economical terms uh, in economics, I am, I am not expert in economics, I, I did uh, science subjects also, uh, return to scale and economics of scale. That's one concept. And it explains in economy, according to the given land, according to the given capital, according to the given inputs, there's an amount of expansion you can do. Beyond that, it becomes negative it, uh, return back to the scale, it never go, and unless otherwise reshuffle the same thing. But in vipassana, no scale effect. Go there and again reshuffling happen. You can go to the another higher level, higher level, ultimately. It's a good question, but we have to talk days and nights and long on this subject. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනුශේ ධර්ම හා ආශ්‍රව අතර ඇති සම්බන්ධය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න තිරුවන් සරණයි. පටිසම්පාදේ අපි අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියලානේ අපි පටන් අරගන්නේ. එතකොට අවිද්‍යාව තමයි මූල හේතුව. ඉතින් අපි දෙවි අදහන ආගමකට ගිහිල්ලා කියනවා සියලු දෙයට මූල හේතුව දෙයියෝ නම් සරබල දෙවියන් නම් දෙයියෝ මේක කවුද කියලා. ප්‍රශ්න කරනවානේ බේසික් මොකද්ද කෝස් එක ඔරිජිනල් සෝස් එක ප්‍රශ්න කරනවානේ. ඒ වගේ ඕනම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් අවිද්‍යාවට හේතුව මොකද්ද? අවිද්‍යාවට හේතුව බුදුහාම කියන්නේ ආසව. ආසව නිසා අවිද්‍යාව වෙනවා, අවිද්‍යාව නිසා ආසව වෙනවා. ආසව කියලා කියන්නේ මේ මොදු වෙනවා කියන ගලනවා කියලා. නෑ අසුචි පිටිච්ච කලයක්. කොහේ තිබ්බත් ඒක අර අසුචි ගඳ කොයි වෙලාවෙත් වහනේ වෙනවා. මොනවා කෙරුවත් වලක්වන්න දැන් කුණු මස් පිටිච්ච කලයක් ගත්තොත් ඒකේ ඒ ගඳ නිතරම වාහනය වෙනවා. ඒ වගේ මේ කෙලස් තියෙන ශරීරයෙන්, කෙලස් තියෙන సంతානෙන්, කෙලස් තියෙන හිතෙන් ඒ හිතුවත් නැතත් සුද්ධ වෙන්න හැදුවත් අර කෙලස් ගඳ වාහනය වෙන ගතියක් තියෙනවා. ඒවට ආසව කියලා කියනවා. අනුසය කියලා කියන්නේ දැනට අර ගිනි පෙට්ටියේ තියෙන ගින්දල් වලට පුළුවන් මේ ප්‍රභවයේ වාගේ කෙලස් ඇති කරන්න පුළුවන් වාතාවරණය වාතාවරණ නැත්තා කල් එක දැනෙන්නවත් නැහැ. වාතාවරණය ආපම ටක් ගාලා කෙලෙස් ඇති කරලා දෙනවා. ඉතින් මේ දෙකම මේ කාමභෝගී පුද්ගලයාගේ පාලනේ නෙවෙයි තියෙන්නේ. හැබැයි කාමභෝගී පුද්ගලයාගේ ස්විච් බෝඩ් එක ඕක තමයි. ඕකෙන් තමයි වැඩේ යන්නේ. හැබැයි මේ මිනිස්සයා ඉන්නේ නිතරම සැප හොයාගෙන යන ගමනක. නමුත් අන්තිමට තමන්ගේ එජෙන්ඩා එක නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. එජෙන්ඩා එක තියෙන්නේ ආශය අනුසය ඇති. එයාට දන්නේ නැහැ. මරුණත් දන්නේ නැහැ. මරුණත් දන්නේ නැහැ මේ මම මේ වෙලාවේ මෙහෙම වුණේ ඇයි මට? කොහොමද උනේ කියනම සර්වඥාන්සේ දේශනා කරනවා. ඒක පේන බලලවත් ප්‍රාර්ථනා කරලවත් දන් දීලා සිල්ලා කරලවත් කරන්න බෑ. ඒකට අර සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කරලා හිතලා බරලා කරන චේතනා අයින් කරලා එතකොට අඩියේ අනුශේ දක් ගන්න පුළුවන්. ආසව දැනගන්න පුළුවන්. දැනගත්තට පස්සේ පේන්න පටන් අර ගන්නවා. අපි මෙතෙක් කල දැන හෝන දැන කරලා තියෙන මේ ආසව අනුශේ දෙන න්‍යාය පත්‍රයේද බොහෝම සෝචකී කරුව ගෝල් මේ දහසකම් කරපු එක විතරයි. කිසිම කෙනෙක් මොනම දෙයක් අර ලබලා නැහැ මැරලා බලනකොට මැරෙන්න යනකොට මොකක්වත් මේ ලබු දෙ වලින් වැඩක් නැහැ. ආශය අනුශේතිකේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ ආශාංශ කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. ඒක යොමු කරන්නේ මේ කාමයේ පහඳින් තමයි. එතකොට අන්තිමට පශ්චාත්තාවයක් තමයි ඉතුරු වෙන්නේ. මේ ආසිය අංශය දන්නේ නැතුව ආසිය අංශේ න්‍යායපත්‍රයට වැඩ කරපේක. නමුත් සර්වඥාන්සේ ඒක පෙන්ලා දෙනවා මැරෙන්න ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්නේ මොන ආසවද අනුසේද කියලා ඒ පුදුරට දැක් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යකව බටහිර මානසිකත්ව ගැන යටිහිත දකින්නයි කියලා. ඒ උඩුහිතෙන් අපි වැඩ යන්නේ. නමුත් උඩුහිත වැඩ ඔක්කොම වගේ මේ මේ සර්කිට් එක තියෙන්නේ. එහෙනම් සමීකරණ තියෙන යටිහිතේ. අන්න ඒ ටික තමයි ආශයංශය කියලා කියන්නේ. ඒක තාම කෙලස් බවටපත් වෙලා නැහැ. නමුත් පරිසරේ හම්බෙච්ච ගමන් කෙලස් බවටපත් වෙන්න බලා. ඒකට ඒ පුද්ගලයාට තරම් නොවේ නෑ. නරක වැඩේ ආතින් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආශයනුසේ පාලනය කරන තාකල් එනසන් නිකන් රූකඩයක් විතරයි. එයාට ඕන දෙයක් කරගන්න බෑ. හැබැයි එයා කියනවා මට ඕන දේ මම කරන්න පුළුවන් කියලා. නමුත් අඩු ගන්න ඉඳගෙන හුස්ම හතරක් පහක් ගන්න කිව්වොත් ඒත් බෑ. හුස්ම ගන්නකොට කියනවා හිතවිලි එනවා, අද්ද එනවා, හුස්මවත් ගන්න බෑ. එනකොට කතා කරන්න ගියාම කතා කරන්න තියෙන්නේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. පුළුවන් නම් කියතයි පොඩක් වාඩි වෙලා හෙල්ලෙන්න නැතුව ඉන්න බලන්න කියලා. හෙල්ලෙන්න නැතුවත් ඉන්න බෑ. ඒ තරම් ආශයන්සේ තියෙන එක නම් කලඹනවා. අවශ්‍යනවා. ඉතින් නිසා මේ තමන්ගේ ආශයන්සේ දැකගත්ත දවසට තමයි අපිට තේරෙන්නේ මේ කාගේ න්‍යාය පත්‍රයද වැඩ කරන්න කියලා. ඒක එකක් තියෙන එක වටිනාකම මේ ආසියානුසතියෙන් බලනකොට උගල දෙනෙක් විදිහට සමානකමක්. අඩුපාඩුකම් තියෙන මේ වෙනස්කම් තියෙන අපේ නීවරණවල සහ විතික්කම කෙලෙස් වල ආසියානුසය එක්කෙනෙක් Tamange එක දක්කන මේ හැම කෙනාම නටන්නේයි කියලා තේරෙනවා. මොකද යට වැඩ කරන්නේ ඔක්කොටම එකම එකම මේ කාමී තියෙන්නේ. ඉතින් ආසියානුසය දැනගත්තොත් ඒක මානව මනසම දැක්ගත්ත වෙනවා. Tamange මනසෙන් තමයි දැනගන්නේ. ඇත්තට ඒක Taman කියන එක කියන්නේ නැහැ. වැඩ කරන යාන්ත්‍රණය දක්වන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට සම්බන්ධව අනුසය කෙලස් යන මොනවාද කියලා තව ටිකක් පහදා දෙන්න. අනුසය කෙලස් දැකීමෙන් පමණක් ප්‍රමාණවත් වේ. අනුසය ධර්ම හා වාචනික ධර්ම වල සම්බන්ධය කුමක්ද? මුංචිම ළමයෙකු රහත් නොවෙන්නේ අනුසය කෙලස් ඇති නිසා. ඒක සර්වචනාසේ සමාජලාට ඉන්දසනක සිපෙන්නලා තියෙනවා. පුංචි ළමෙක් පව් කරන්නේ එයා පව් දන්නේත් නැහැ. එයා පව් නොකරන බව දන්නේත් නැහැ. ඒ නිසා එයාට රහත් කියලා කියන්න බෑ. නමුත් ඇත්තටම වැඩි මල් කෙනෙකුට වැඩි පොඩි දරුවා හරිම ස්වභාවිකයි. ඒ වගේම පව් සිද්ධ වෙනවා අඩුයි. නමුත් ඒ තාම එයාට ඒ ලිංගික පරිණතයට ආව ගමන් එයාත් යකෙක් වෙනවා. යක්ෂණියක් වෙනවා. ඒ මොකද අනුසය නිසා. ඒ නිසා අනුසය ධර්ම හීන් වලින් tire පිටිපස්සෙන් වැඩ කරන්නේ අනුසය ධර්ම ක්‍රියාත්මක වෙනකොට ඔක්කොම මේ වංචනිකයි කියලා කියන්න බෑ. නමුත් අනුශේ ධර්ම බොහෝම ගොඩ පෙරක දෝරුවෙක් වගේ යාළුවෙක් වගේ නෑදෑයෙක් වගේ ඉඳගෙන අපිට උපදෙස් දෙනවා. ඒ හැම උපදේශයකම කරන්නේ අපි කාමයට දාස කරන එක තමයි. කවදාවත් පෞරුෂත්වයක් ඇති කරන දෙන්නේ නැහැ. කවදාකවත් මේ නිවනට යොමු කරන දෙන්නේ නැහැ. කවදාකවත් මේ හැකිල්ල ගලවන්න දෙන්නේ නැහැ. ඒක යට ඉඳගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක හරියට මේ වහවර කණ්ඩායමක නායකයා වගේ පෙනේ අබෝම හොඳ නම්බුකාර මිනිහ කෙලියි. නමුත් යට ඉඳගෙන කරන්නේ මේ අවිද්‍යාව වැඩ කරනවා වගේ මේ අවිජ්ජානුසය කිව්වහම අවිද්‍යාව අනුසය බොහොම සමාන වගේ සැලකෙන වෙලාවක් එනවා. ඒකේ වැඩපිළිවෙල හැම වෙලාවෙම මාරපාක්ෂිකයි. හැම වෙලාවෙම සංසාරේ පැවැත්වීමටයි කටයුතු කරන්නේ. හැම වෙලාවෙම දුක මිසමයි කටයුතු කරන්නේ. නමුත් ප්‍රෝග්‍රෑම් එක ප්‍රොජෙක්ට් එක දිහා බලනකොට නම් දුක නැති කරන්නත් හක් කියලා තමයි ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරන ස්වරූපයෙන් දුක නැති කරන්න ඉදිරිපත් කරන්නේ. නමුත් අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ මුලාවෙන් තමයි දාසකත්වයටපත් කරන්නේ. ඒ මුලාවෙන් තමයි වාල්කමටපත් කරගෙන අන්තිමට ලැබෙන සපකුත් නැහැ. අර බూరు වගේ ඉස්සරහින් කැරක්ටලේ කෙල්ලක වගේ ඒ අංශේ ධර්ම වල තියෙන ඒ తত্ত্বය දැනගත්තොත් ඒක දැන ගැනීම සඳහා තමයි ඔය කෙලි මානුෂය දැනගෙන නිවන් දකින්න බෑ. ඒකට සීල සමාධි ප්‍රඥා ක්‍රමයට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ සීලේ සත්‍වත් පිච්ච ධර්ම සමාධි සත්‍මත් වෙච්ච ධර්මයට තමයි අනුසය බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒක පිළිබඳව කොච්චර ඉගෙන ගත්තත් කොච්චර මේ අදාරැව්වත් ප්‍රායෝගිකව ඒක අත්දකින්නවා කියන එකයි පොතේ හදාරනවා කියන එක සම්පූර්ණ දෙකක්. ඒ නිසා හිතට ගියාට පස්සේ මේ අදාහ ගන්න බෑ අපි මෙච්චර කල් සංසාරේ මේ අනුසේ ධර්ම වඩන්න නේද පොහොර දුන්නේ. අනුසේ වර්ග වඩන්න නේද ආහාර දුන්නේ කියලා දකින්නකොට ඒ ආසව අනුසයවත් කවදාකවත් අහිතක පැනගින්නේ ඒ ආසව අනුසේ ධර්ම සහිත సంతාන සහිත පුද්ගලයා දෙන පොහොරෙන්මයි ආවැඩෙන්නේ. එයාමයි ආහාර දෙන්නේ. ඒක නිසා ඒ ඉල්ලගෙන කන කෑමක් තමයි අනුආශය අනුසේ ධර්ම වල තියෙන්නේ. ඒක තමයි අපි මේ මුලාව කියලා කියන්නේ. ඒ නිසා ආසමනුෂය ධර්ම බුද්ධජනක පහළ වෙන්නේ ඉස්සල්ලා හිතුවේ ඒක මනුස්ස මනසකට අල්ලන්න බෑ. මනුස්ස මනස පාන්නේ කරන්නේ සර්බලකාරී දෙයියන්ට බාර දුන්නා. නමුත් ਸਰවචනාංශයේ බුදු වෙන්නත් කලින්ම කිං කුසල කවේශීව කිං සච්ච කවේශීව ගිහිලා කී හිතාගත්තා. නෑ මේක කොහොම හරි මැරෙන්න ඉස්සර වෙලා මේක දැනගන්න පුළුවන් අල්ලගන්න පුළුවන් කියලා. ඒ නිසා ඒක පිළිබඳව කතා කරලත් බෑ නොකරත් බෑ. කතා කරුවට වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් කතා නොකර මේ සටන ධ්‍යාත්ම ක්‍රියා ක්‍රියාත්මක කරන්නත් බෑ. නමුත් අවබෝධ කරන වෙලාවේ ඔය ඇහෙන දේවල් නෙවෙයි පොතේ තියෙන දේවල් නෙවෙයි තේරෙන්නේ. ආත්මස්ව විනාශ කරන එක තමයි ආශ්‍රය අංශ ධර්ම පිළිබඳව වැටහෙනකොට වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ල සංසිඳන පසුවද පාදවල වේදනා පහළ වේ. ඊට ටික වේලාවක් පමණ දේශ බලා සිටිය හැකියි. ඉන්පසු වේදනාව වැඩි. එවිට ඉරියව් මාරු කරන්නද නැතිනම් වේදනාව විසින් බලා සිටින්නද? ක්‍රම කීපයක් තියෙනවා. ඉරියව් මාරු කරලා ආහනපාන ගන්න පුළුවන්. නැත්නම් විවේකයට යන්න පුළුවන්. නැත්නම් වේදනාව දිහා බලන්න පුළුවන්. නැත්නම් වේදනාව අස්සෙන් ආහනපානේ බලන්න පුළුවන්. ආනාපානයේ අස්සේ වේදනාව බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර තිබුණ විචල්්‍ය සාධක දෙක තුන තව එකක් වැඩි වෙලා තියෙනවා. බබේකට තව දෙල්ලම් බඩුවක් හම්බුණා. ඉතින් කැමැති එකක් කරන එකයි තියෙන්නේ. ඒක නෑ අහවල් දෙය කළ යුතුයි කියලා එකක් නෑ. Tamante ඒක කරන්න ඕනේ මේකේ ආස්වාදාදීනව දැනගෙන. කකුල දිගාරිනවා නැත්නම් නැගිටලා යනවා. එහෙම නැත්නම් ඒකත් ඒක ආනපානෙ බලනවා. එතන වේදනාව විතරක් බලනවා. නැත්නම් ඒක අස්සෙන් ආනපානෙ බලනවා. ඒකේ හැමදේම මේ කරබැලීමට යොදා බලන්න යෝගාචර පෙළඹෙන්න ඕනේ. ඒ කොයි එක කරත් මහා ලොකු වෙනසක් එන්නේ එතෙන් ගියාට පස්සේ මහ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මේකමයි කල යුත්තේ කියලා කියන්න බෑ. මේ ඔගේ ලියවිලා නැති ඒ කාරණාවක් මතක් කරගන්න පුළුවන් මට ඒක වැදගත් වෙන්න ඉඩ තියෙනවා. යම් තැනක ඒ වගේ ආනාපාන සංසිඳලා ඉන්න වෙලාවේ වේදනාවක් මතුවලා වේදනාව අවධානය ඉල්ලන තරමට නැත්නම් දරා ගන්න බැරි මට්ටමට නගිනවා නම් ඒ නගින මට්ටමට ආනාපානෙත් නගිනවා. අර නැති වෙච්ච ආනාපානෙ ආයෙනවා. ඒ නිසා ඕනේ නම් එතෙන්ට ගියාට පස්සේ Tamanne බලද හැකි මේ වේදනාවෙන් ඇවිස්සිච්ච හිත නිසා හිතත් ඇවිස්සෙනවා, කයත් ඇවිස්සෙනවා, අනකනත් ඇවිස්සෙනවා. එතකොට ඒ වෙලාවේ ආනාපානෙට හිත දාන්න පුළුවන්. දැන් ආනාපානෙ ASCII මේක බලන්න පුළුවන්. මේක ASCII ආනාපානෙ බලන්න පුළුවන්. ඉතින් ඒ ටික ඒ වෙලාවේ කරනවා ඇර මේක ඉන්දිසල කරලා බලන්න. එනිසා ඒ ඔක්කොම මේ යෝගාවචරයගේ විශේෂීත්වයට වැටෙනවා. අවස්ථානුකූලව හැමදේම කරලා බලන්න එක වෙලාවකට එකක් හරිනවා අනිත් වෙලාවට අනෙක් හරිනවා. ඔක්කොටම 100ක් හරින කොකටත් අයිලකුත් ඇත්තේ නැහැ. ඒක මට උනා මේ දෙකම එකසම එකකට වෙන්න ගත්තා. ඒක මගේ උගත්ම සංසුන්ුණා. මට හැබැයි වෙලාවට හිතන මේක හරියද මේක සතියෙන් අපි බලනවා නම් එක සැරේ එක දේ නෙවෙයි බලන්න පුළුවන් නෑ අපි හිතානේ ඉන්නේ ඇත්තටම සතියේ ආරම්භක සතියේදී අපි one thing at a time and that that will කියලා නේ කියන්නේ එකයි අල්ලන්නේ ඒක කරනවා කියලා සතිය අන්තිමට විවිධාංගීකරණය වෙනවා diversify වෙනවා diversify වෙච්චාම දෙක තුනක් අල්ලගෙන යන්න පුළුවන් එයාට ඒක හරියට කියනවා නම් අපි ඩ්‍රයිවිං පුරුදු වෙන වෙලාව නැත්නම් බයිසිකල් එක පදින්න පුරුදු වෙන වෙලාවේදී ඒ මනුස්සයාට කියන්නේ හැන්ඩල් අත් දෙකම මොනවාක්වත් තියන්න බෑ හැන්ඩල් එක අල්ලගෙන යන්න කියලානේ. හොඳට බයිසිකල් එක පුරුදු වුණාට පස්සේ ඒක අතක් අතාරිනවා කියන එක Tamanට ඕන මොනවාද අරගෙන යනවා මම දැකලා තියෙනවා මේ මාදාප්පේ හරහවට පැත්තට ගියාම අර දිග උණකට තුනක් අතේ ලෙවල් කරගෙන බයිසිකල් එකේ යනවා බ්‍රේක් නැහැ බයිසිකලේ. ඉතින් දැන් කවුරු හරි මොන හරි මේක හරි ලස්සන වැඩ වෙන්නේ. එහෙම ගෙහෙල් ඉවර වෙලා මේ මම ඒ මනුස්සයා මේ ඉස්සරහට එනවා. මම සිග්නල් දාලා මම වන වෙනවා අනෙක්ගේ කපනකොට අර මනුස්සයා මට ඉස්සලා කැප්පටක් ගාලා. දැන් මට හරි බයයි උණබට තුමා කතේ තියාගෙන ආපු වේගෙන්න දැම්මා. බලනකොට මිනිහට බ්‍රේක් නැහැ. කරන්න දෙයක් නැති නිසා සයිඩ් ලයින් එකට දැම්මා මිනිහා. ඊට පස්සේ ආපහුවිල පාට දාගන්න කියලා. මගේ ඒක ඔක්කොම බ්‍රේක් තියෙනවා මට හිතා ගන්න බෑ මේ මොකද උනේ කියලා. එහෙම නෙවෙයි සයිකල් කාර්යව දකලා තියෙන සර්කස් කාර්යව අත් දෙකම අතහැරලා යනවා. අත් දෙක අතහැරලා කකුල් දෙකම උත්පදිනවා. කකුල් දෙක හැන්ඩල් එකේ තියාගෙන යනවා. ඉතින් ඒක පටන් ගන්නකොට ඕක කරන්න බෑ. පටන් ගන්නකොට කිව්වොත් මට කෙලින්ම අත් දෙක අතහැරලා පන්දේ හිට උගන්නපන් කියලා. මට බයිසිකල් පදින්න ඕනේ. මට කෙලින්ම උගන්නන්න කිව්වොත් එහෙම කාට හරි මට අත් දෙක අතහැරලා පදින්න හැටි පුරුදු වෙන්න කියලා ඒක කරන්න බෑ. ඒක නිසා කරන අත් දෙකමත් අල්ලගෙනත් බෑ උඹට. දැන් දෙකම අල්ලන්න කරපන් ඊට පස්සේ හොඳට පුරුණ රසයේ කාතින් පුළුවන් ඊට පස්සේ දෙකමත් අතහැරලා බලුවා ඒ ඒ ක්‍රමයට ක්‍රමයට ගියාම මේ සත්‍ය පවා ඩයිවර්සිෆයි වෙන නැත්නම් සත්‍ය විපරිණාමයටපත් වෙනවා විපරිණාමයටපත් වෙච්චාම එක හැක් වහලා අපි බැලුවොත් එන්නේ තනිසලයටනේ ඇත් දෙක බලපම ඩෙප්ත් එක පේනවනේ ඒ වගේ සතියට අන්තිමට ඩෙප්ත් එක අහුවෙනවා මේක ළඟින් මේක ඈතින් මේක ප්‍රියයි මේක අප්‍රියයි මේක ගොරෝසුයි මේක ඒතකොට දෙක තුනක්ම ඉන්න ඕනේ වේදිකාවේ නළු නිළු හතර වදනෙක් කෙනෙකුට මෙයා ප්‍රධාන නළුවා මෙයා දෙවෙනි එක කරනවා මෙයා තුන්වෙනි එක කරනවා ඒකට තමයි ඩ්‍රාමා එක පටන් ගන්න. ඒක තමයි মালටි ටාස්කින් වලට අපි පුරුදු වෙන්නේ. ඒ නිසා අර වගේ මේ මේ වේදනාව වෙනදායන විදිහට කොච්ච දාගෙන එනවා. ඉතින් මොකක් හරි උපදේශයක් මතකලා එනවා හරි. ඕක ඇවිස්සෙනවනේ මහාපානිත් ඇතිනේ. බලපන් ආනපන්න අහු වෙනවා. අහු වෙනකොට සතුටක් ඇති වෙනවා. හරි හරි දැන් ඔය හරි. ඊට පස්සේ දෙන්න එකට දාලා වේදනාව ළඟයි සත්‍ය ආනපනිය ඇතයි. ආනපනිය ළඟයි වේදනාව ඇතයි. ඒක බලනකොට හිතේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තියක් වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ ආලු සෙල්ලම් බඩුවක් පුරුදු වෙනකොට වගේ. එහෙම කරගෙන කරනකොට වේදනාව කියන්නේ නපුර නෑ. වේදනාව කියන්නේ අනේ මේක නැදකින්න පටන් කියලා තියුණාට අමීරියව නෑ. ඒ වෙනකොට වේදනාව ටූල් එකක් වෙලා. වේදනාව මේ ආවුත් මල්ලට තව උපකරණයක් වෙලා. මීට වැඩි ටිකක් වේදනාව එනවා නම් හොඳයි කියලා හිතෙනවා. වේදනාව මෙතත් වැඩිය ටිකක් බරපතල විදිහට එනවයි කියලා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා සමහර වෙලාවට ඒ බුරුමේ සාමාන්‍ය තියෙන මගේ ලෑලි පොළව තමයි. ඉතින් ඒ යෝගාවචර ඉස්සර ඉස්සලා කොට්ට උඩ කොට්ට තියලා මෙට්ට උඩ මෙට්ට තියලා තමයි වාඩි වෙන්නේ. භාවනා හැරීගෙන යනකොට බිමට බයිනවා. ඒ නැත්නම් වැඩක් නැහැ ඔය ගමනේ. බිමට බැස්සට පස්සේ සමානවට මේ පොළොවත් තේරෙන්නේ නැහැ. මොන වේදනාවක් දැනෙන. එතකොට වැලි කියලා කියන තාලේ ඒකට ඉදකන බලනවලු වේදනාව තියෙනවනම් කොච්චර හොඳද දැනෙන්නේ නැහැ. බොරල් ටිකක් ගෙනත් දාලා ඒකට වාඩි ලබනවලු මේ වේදනාව තියෙනවා ඇතුළට අදින අල්ලනවා ගතියක් තියෙනවා. අනේ ඒ වගේ මේ පරිේශන කරන්න මුලදී මොකක්වත් කරන්න බෑ. මුලදී මේ කයේ සහයෝගය, සතිය සහයෝගය, පරිසරයේ සහයෝගය, සද්ද නැතිකම ඔක්කොම දෙන්න. දීලා මේ හැදිලා ආවට පස්සේ ඕනේ වැඩක් ගන්න. ඕනේ පැත්තකට යන්න වුණා. එතකොට අන්තිමට මේක නම් අන්තිම හර්ඩ්ල් එක තමයි මරණ වේදනාව වෙලාවේ සතිය පිටුනේ. ওই කැස්සට කිපිසර සත්‍ය පිටවන වෙන මොන මරණ වේදනාව මොන කරන්නේ මරණ වේදනාව එනකොට මැරිලා ඉවරයි මැරෙන්න ඉස්සෙල්ලා මැරෙනවා බයට මේක යන්න ඕනේ ටික ටික ටික ටික ටික ටික වැඩි කරන වැඩි කරන වැඩි කරන ගියලා ඉල්ලගෙන හරි කමන්නේ එන්න තියෙන දුක් ටික ඇවිල්ලා ඒ හරහා සතිය පිටවන පටන් අරගත්තා නම් ඒකේ අර කටුකුත් දෙන ආනන්ද සාංශ කියනවා මේ මහරයා ඒ වෙලාවට ඇවිල්ලා කඹ ඇදිල්ලකට එනවනේ අපිත් එක්ක තොටෝ වයිස් නෑ මගේ දීපිය කියලා. ඉතින් අපි මැරෙන්න හදනවා මේක අල්ලගෙන නෑ නෑ මේක මම කාලා හදාගත්තේ මේක මගේ දත් ටික මේක මගේ ඇහැ මේක මගේ කන කට කියලා අපි අල්ලලා බලනවා මම මාර මොකුත් නෑ වමතින් ඇදලා ගන්න ඕක. අන්නේ වගේ මේ මාර මාරය ඇවිල්වල මේ මේක මගේ කියන වෙලාවේදී කඹහදිනවා දැකලා ඇති කියලා මම හිතනවා. එක පැත්තක් හොඳටම ටයිට් එකෙන්ද කඹේ ඇතාලපුවම මොකද වෙන්නේ අනිත් පැත්තට? අන්නේ ටික තමයි මාර්ගයට කරන්න ඕනේ. මාර්ගයට නිකන් අල්ලලා වෙන්න ඕනේ නෑ. බලපොන්න බලපොන්න මැසින මගේ තමයි මේ කියලා අල්ලගෙන ඒක පාට අතාරින්න. අතර මාර්ගය හොම්බෙන් යනවා. උඹේ තමයි ගණින්. අන්නේ අතාරින්න පුළුවන් නම් අපිත් බලාගෙන ඉන්නේ මාර්ගය එනකම් කමැදිල්ල සෙල්ලමේදී අපි පරාදයි. අපි කොහොමද පරාදයි? ෆයිට් එකක් දෙනවා. ඊට කිටි කිටි අල්ලන්නේ එක පාට අතාරින්න. අතාරිනවා මාර්ගය හොම්බෙන් නැටෙනවා. මැරෙනවා ඒත් මැරෙනවා. යන්න ජලියක් තියෙනවා. ඒකේ මොකද බයක් නෙවෙයි සෙල්ලක්කාරකට බැලලා තියෙනවා. ඒ නිසා මේ පුංචි කැසරකින් විතරක් චෝදනා කරන කෙනෙක් ගැන හිතනකොට මට නිතර මතක් වෙනවා කේ දවසවල මේ වැඩි ආය වැඩි හිටියෝ දන්නේ නැති දවසක් තිබුණා මේ ත්‍රිවිරස පත්‍රයේ මේ නර්ලෝ හෝල්මන් කියලා පිටුවක්. අනගිරත්නේ එහෙම කරන්නේ. ඒ ඒක තැනක ලියලා තියෙනවා කාටුන් එකක්. ඒකේ මේ දෙන්නේ කඩුපයිට් කරනවා. ඒකේ කණිත එකට වාසි බස් කියනවා. මා මේ සටනින් මියන බව දන්නවා. ඒත් මට තුවාල නොකරනවා. යෝගාවචරත් ඒව තමයි භාවනා කරන්නේ. මම මේ මැරෙන එක ඉගෙන ගන්න යන්නේ. හැබැයි මැදුරෝ අහන්න බෑ. හැබැයි කහින්න බෑ. හැබැයි හද්ද ඇහෙන්න බෑ. කොන්න ඒ තරමටම මේ මේ මලක් උලක් වදින්න නැතුව තියාගෙන ඉන්නවා වගේ මේ ශරීරෙට තියෙන ඇත්තටම මේ ශරීරෙක තියෙන හැකියාවල් දන්නේ නැති නිසායි මේ පුංචි දෙයකට අපි මේ හේතු කරන්නේ. මනුස්ස ශරීරයේ විතර දක්ෂ යන්ත්‍රයක් මුළු තුන් ලෝකෙම නෑ මිනිස්සයා මේ සුඛපභෝගීත්වයක් දෙන්න ගිහිල්ලා මේ මැෂින් එක සම්පූර්ණ කාබාසිනිය කරලා තියෙනවා ලස්සනට පාවිච්චි කරේ වැද්ද විතරයි වැද්ද විතරයි මොනම උපකරණයක්වත් නෑ ඌ එන දෙයට මුහුණ දෙන්න ලෑස්ති දැන් ඉන්න මිනිස්සෙකුට මේ පහසුකම් ටික නැත්තම් කාන්තාරක එළියට දාපු වැල් ගැටවිල්ලක වගේ මැරලා යනවා කිසිම සීතා කුසනක් දරන්න බෑ විස බීජයක් දරන්න බෑ බැන්නොත් ගැහුවොත් දරන්න බෑ මේ පොඩ්ඩ වෙච්ච ගමන් අර ඩිස්ඕඩර් එක කියයි මේ ටෙන්ෂන් එක කියයි මේ ෆ්‍රස්ට්‍රේෂන් එක කියයි අරෙන් ජක් ගන්නවා මෙහෙත් බේබ් බොනවා කිසි දෙයක් දැරීමේ ශක්තිය නැහැ මොකද ඒක නෙමෙයි පුරුදු කරන්නේ පුරුදු කරන්නේ ප්‍රශ්නේ එනකොටම බාම් ගන්නවා බෙහෙත් දෙනවා පහසුකම් දෙනවා ඉතින් මේක එන්න එන්න හොර වෙනවා භාවනාදී කරන්නේ එන්න එන්න අභියෝගෙ එන්න එන්න වැඩි කරලා තමන්ගේ අර දැරීමේ ශක්තිය වැඩි කරගෙන යනවා. ඒ නිසා ඇත්තටම වේදනාව යදින් පුදුමාකාර මේ ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. ජීවිතේ උගන්නන ඉගෙනILL පුදුමාකාර ප්‍රොෆෙසර් කෙනෙක් වගේ. ඒ නිසා වේදනාවට බය මනුස්සයා දහස්වර මැරෙනවා. වේදනාවත් එක්ක වැඩ කරන මනුස්සයා වේදනාවම මේ තමන්ගේ වේදනානුපසනාවට ආහාරයක් වශයෙන් කරගෙන ඒකට hina වෙලා ජීවත් වෙනවා. කම්ප්ලේන්ට්ස් නැහැ. කම්ප්ලේන් කරන්න දෙයක් නැහැ. ওই වේදනාව වෙන්නේ කාගවත් යන්නේ උඹම කරපු කර්මයකට. ඒක කාට බඩින්නේ? නැත්නම් ඒක සතිය හරහා ගන්න පුළුවන් නම් මම හිතන ලෝක ජයග්‍රහණයක් කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරනයි සාර්ථක පරයන්ක මෙන්න අසාර්ථක පරයන්ක විට විට හමු වේ. මම අත්විඳින එක්තරා අන්දමක අසාර්ථකයි මට හැඟෙන පරයන්කේ විස්තර මෙසේ ආනාපානය පටන්ගෙන හුස්ම දෙස බලමින් ආස්වාසය හා ප්‍රස්වාසය අවිලස වෙන වෙනම බලමින් උද්ගලික ධර්ම සසනමින් සිට විනාඩි 15ක් 20ක් අතර කාලයකට පසු මට හැඟෙන්නේ මගේ සිත අකර්මණ්‍යව ඇති බවයි. ආස්වාස ප්‍රස්වාසයේ ඉතා හොඳින් පැහැදිලි විපස්සනමින් වැඩෙන දෙන්නේ. ඒත් ඒ සංසිදී නොවේ. ආස්වාසය ප්‍රස්වාසයේ සෙමෙහි කිරීමට හෝ සතහන් ආකාර බැලීමට මම මගේ සිත මෙහි යොද සිත ගල්වි ඇති බවත් දැනේ. නිින්ද ගොස් දැන ඇති බවක් දැන් ඊයේ සක්මරට පසුව කළ පරයන්කයන් මේ තත්ත්වය ඇතිවී සීනුව නාලතුරු වනතුරුම තත්ත්වයෙන් සක්මගත්වය සිතේ වැසෙන අකර්මණ්‍යව ප්‍රවතුනි. 10ක් 20ක් වමන වන මෙවන් පරයන්කයන් හමු වූ විට මා කෙසේ ක්‍රියා කළ යුතුද කිය කරුණාවෙන් පහදා දෙන්න ඔබතුමා ශ්‍රී වංශාරි. ඒ කියන්නේ පටන් ගන්නවා කියන අසාර්ථක පරියන්කක විස්තර කියලා පටන් අරගන්න. ඒකයි මට හොඳට ඇහෙන්නේ. නමුත් මේ කරුණා කරලා මම මේ මේ යෝජනා මේ වගේ තියෙන කරන කියනවා ආනාපානේ ගල්ලන්නත් එපා මතක් කරන්නත් එපා හිත ඒ தත්තට ගන්න කිසිම අරමුණක පිටක් හොයන්න නැතුව වාඩි වෙච්ච ගම අදිෂ්ඨාන කරන්න මගේ හිත ඒ විවේකයටපත් වේවා විශ්‍රාමයටපත් වේවා ඒ ඒ විසා ඒ හුදකලාවටපත් වේවා කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මෙතෙන් ගියාම ආනාපානෙ තිබුණත් ඕනේ නැහැ නැතත් ඕනේ ආවත් සද්දයකට සලකනවා වගේ වේදනාවට සලකනවා වගේ සලකනද මේ අකර්මණ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ හිත ඉඳුරංගෙන් පොඩ්ඩක් ඈත් වෙලා. ඉඳුරංගෙන් සහ රූප වේදනා සද්ද වලින් ඈත් වෙලා ඒව හැන්ඩල් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ විස්රාමයක් නේ. නමුත් මේ විස්රාම වෙච්ච හිත කියන ආනපානෙ බලපං කියලා. ආනපානෙ මුල බලපං, මැද බලපං, අග බලපං, කුද්දලික ලක්ෂණ බලපං. හරියට නිදාගත්තට පස්සේ බබාට කියනවා මම ලස්සන නැලවිලි කවියක් කියනවා අහපංකෝ කියලා. බබා නැලවිලට නෙදී. අම්මගේ නැලවිලි කපේ නිසා බබා අවදි කරලා කියනවා නැලවිලි කපේ අහන්න අවදි වෙන්නේ කියලා. නැලවිලි කපේ කියන්නේ බබා බුද්ධි කරවන්න තමයි. ඒ නිසා හිත අකර්මන්නේ ඉන්න වෙලාව නෙවෙයි තියෙන්නේ. භාවනා පැත්තෙන් බලනවා මට ඇහිච්ච දෙකේ මම කියන්නේ හිත මේ ඉදurangෙන් සමුගෙන මේ අරමුණු වලින් සමුගෙන එයා විස්රාම වෙනවා. යෝගාවචරය ගිහිල්ලා කොනහන අවශ්‍යම මම තාම ආනාපානෙ මුලම දැක බැලුවේ නැහැ. මට ආනාපානයේ ස්වභාවික ලක්ෂණ දැක්කේ නැහැ. පුද්ගලික ලක්ෂණ දැක්කේ නැහැ කියලා. ඒ සෝපහාරය මේ කමඨාන සුද්ධ කළ දෙන වශයෙන් කියන්නේ ආනාපානේ තැකීමක් කරන්න එපා ආනාපානේ සරණ යන්න එපා වාඩි වෙලා චක්කනට පස්සේ වාඩි හොඳට සම්බර වෙලා මොනම අරමුණක් අසරණ යන්න නැතුව මොනම දෙයකවත් පිටක් හිතන්න නැතුව ඉඳගෙන ඉන්න එකේ විස්රාමය ඉඳගෙන ඉන්න එකේ හුදකලාව ඒ තියෙන විවේකී කල්පනා කරන ඉන්නවනම් ඔය අමෝරාවක් එන්නේ ඒ වගේම එවැනි මට හිතෙන විදිහට හරියන පරියකට නිින්ද කරන එක්කුත් නැහැ මට පරියන්කේ වැරදුනා කියලා. එimhe නිින්ද කරන්න පටන් අරගත්තොත් අපි උදව් කරන්නේ මාරවල කෙලස් වලට, මාර පාක්ෂික වලට. ඒක දැනගෙන අගේ කෙරුවොත් විතරයි අර සුමගට යන හිතට සහන් එලියක් හම්බ වෙන්නේ. සහනයක් හම්බ වෙන නිසා අපි ධෛර්යය දෙන්න ඕනේ. ඒ අකර්මණ්‍ය භාවයට නෙවෙයි කුප්පණ්ඩ බැරිකමට. හිත කුප්පන්න බෑ දැන්. ඒ අකුප්පා ගතිය දැනගෙන ඒක තව තවත් දියුණු වෙන්න එයා එතකොට අරමුණු ගන්නෙ නෑ. ආකාර ගන්නෙත් නෑ, නිමිති ගන්නෙත් නෑ, අරමුණු ගන්නෙත් නෑ, ලේබල් කරන්නත් බෑ. ආන්නේ බව දැනගෙන ඒකට සහයෝගය දෙන්න ගියොත් Tamante මේ බුද්ධිය ලැබෙනවා. නැත්තම් බුද්ධියක් නෑ. තියෙන වස්තු තිබුණාට බුද්ධියක් නැතිලා තියෙන නිසා මේකේ අර්ථකථනයේ වෙනසක් විතරයි තියෙන්නේ. නමුත් මට පේන්න හොඳ වැඩක් වෙලා තියෙනවා. ගරුතර ස්වාමීනි පරයක් භාවනා කරන අතරතුරේ ඉද්‍රේ ශබ්ද ආමෝහයේ කුලිස් ශබ්ද ආදී බහුලව ඇතිවන සයක් දැනේ. ඒවා නතර කරන්නට ගන්න උත්සාහය අනුත්‍යෝගීට බාධාක් විය සිතා. එම උත්සාහය නිසා පසුව උදරයේ පපුව තුල ලොකු අපහසුතාවක් ඇති වෙනවා. මේ උදර ශබ්ද ස්වාභාවිකද කෙටියෙන් පහදා දෙන්න ඔබතුමාට තේරුම් ගන්න. ඒ ඔබ මේ මේ සාමාන්‍යයෙන් එළියට කොම්පෝස්ට් ටිකක් එහෙම හදන්න ගියොත් මාස 3ක් යනවා දිරන්න. මේ බඩට දාගත්තම පැය 4ෙන් දිරනවානේ මේ ටික. ඉතින් අර ඔක්කොම වැඩ ටික මාස 4ට වැඩ පිළිවෙල ටක් ගාලා පැය 4ෙන් කරන්න ගියාම මදයි ඔය හද්දෙන් කරනවා ඇති. මේ කන කක්කවල තියා බලනකොට. මෝලකට දැම්මත් ඔය මේකද කිමිකල් මෙකැනිසම් එකක් කරනවා මේ කල්කල් මේ මේ ෆිසිකල් මෙකැනිසම් එකක් කරනවා ඉතින් ඕකට පොඩ්ඩක් සද්ද වෙච්ච අපනවා කරන්නේ අනිත් එක ඕක ඔය මේ මේ වාතේ දෙපැත්තෙන් කොහෙන් හරි ගියේ නැත්තම් මහ පුදුමාකාර වෙහසක් තියෙනවා. සමාජගත ජීවිතයේදී වාතේ පිට කරගන්න විදියක් නැහැ. මහ පුදුම ටෙන්ෂන් එකක් තියෙනවා. බුදුජානකසේ කියලා තිනවා මං යන ගමනකදී මට ඉස්සරහට ගව්වත් තරම් කවුරුත් පේන්න නැත්තම් පිටිපස්සෙන් ගව්වත් තරම් කවුරුත් පේන්න නැත්තම් මට ඕනලාට මල මූත්‍රා කරන්න පුළුවන් කියලා. එච්චරයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඉල්ලලා තියෙන්නේ මට මොකද්ද අයස වේවා. යසස කියන්නේ මිනිස් සම්පත්තියනේ සෙනගනේ මට අයස වේවා. මොකද ඒකට වාත පිට කරන්න ඕන වාත පිට කරතයි මූත්‍රා කරන්න ඕන මූත්‍රා කරතයි මල පහ කරනවා මල පහ කරතයි. මම ওই මොන්ට්‍රීල් ගිය වෙලාවේදී අපේ ලංකාවේ කොල්ලෙක්. එයා හෝටලයක මැනේජර්. ඒ තින හෝටලෙකට. එයා මැනේජර් වුණාට තමයි රිසෙප්ෂනිස්ට් විදියට ඉන්නවලු. ඒකද ඒතන රිසෙප්ෂනිස්ට් එෆිෂන්ට් නෑ. කී ටික කාලයක් ගිහලා මට ලෙඩක් ඇවිල්ලා තියෙනවා. මොන්න තාලෙවත් හොයන්න බෑ. මම ක්වෙස්චන් කරලා කරලා බලනකොට අර විසිටර්ස්ලා එනකොට මූත්‍රාබර තියේදී වැසිකිළියට යන්නේ නැතුව මේක කරනවා. ඒකට තව කෙනෙක් එනවා. ඒකත් කරනවා. අන්තිමට මූත්‍රා කරන්න යනකොට මේක හොඳටම පිළිලා. වැසිකිළිය යන්න ඕන නැහැ වැසිකිළිය යන්න නැතිලු. අන්තිමට මුළු ඇඟේම කෙමිකල් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මනුස්සයා කියනවා කවුරක්වත් හිතන්නේ නැතුව ජර්ම් එකක් නැහැ. behavioral මිස් ඉස්සප්පකට තියෙන්නේ. අපි මුත්‍රා කරන වෙලාවේ මුත්‍රා කරලා නැහැ. වැහි කරන වැහි කරලා නැහැ. අන්තිම මුළු සිස්ටම් එකම අප්සෙට් ගිහලා. ඊට පස්සේ ડોක්ටර් කතා කරලා තියෙනවා ඔය මිනිස්සු ඕකටම shift method එකක් දාපන්. ඒ වෙලාවට උඹ ඵලයන් උඹ වැඩේට. එයා කියනවා මේක හොයාගත්ත එක ලොකු දෙයක් කියලා. සමාජශීලී ජීවිතය කියලා කියන්නේ තද්ද බල කැඹිරිලා. අපිට ඕන වෙලාවට මොනවක්වත් කරගන්න නැහැ. ඒ එන එකනට සලකන්න අනම්මනම් කරන්න ගියා මෙන්න මොකද්ද මේ ඇඟට වෙන නිසා මං කියනවා Tamange ඇඟත් එක්ක යාළු වෙන්න බැරි මනුස්සයෙකුට මොනම භාවනාවක්වත් නැහැ. බොඩි නොලෙජ් කියලා මේකට කියන්නේ. බොඩි නොලෙජ් එක කියලා කියන්නේ මතක තියානින්ද අවුරුදු 40000කට වඩා පැරණි මුළු මානව ඉතිහාසෙම තියෙන තොරතුරු ගැබ් වෙච්ච දැනුමක් හැම සෛලයකම තියෙනවා. න්‍යෂ්ටි RNA DNA වල ඒකේ මුළු දැනුමම තියෙනවා. අපි මේ මේ ජීවිතේ ලබාගත්ත මේ තුච්ච පාහර නොදන්න දැනුමක් ඉස්සර කරන්න ගිහිල්ලා අරකට තැන දෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කය අමාරු වෙනවා මේ ඇඟෙන් එන සංඥාවල් අඳුර ගන්න බැරි මිනිස්සයා පුතුමාකාර ද්වේෂයක් කරනවා ඇඟට Taman ඇඟ අඳුරන්නේ නැහැ ඒක වෙන කෙනෙකුට අඳුරන්න බෑ ඒ නිසා මොන හරි ප්‍රශ්නයක් ආවම මේ ඇඟ රිදෙනවා වෙන ඇඟෙන් අහන්න ඕනේ ඔබට මොනවද ඕනේ ඒක සපෙලා දෙන්න පුළුවන් නම් ඒක පාපෙකුත් නෙවෙයි. ඒක ලොකු මේ හරිය මේ මෙච්චර බරාජින ඇඟට කරන ගෞරවයක්. බුදුසසුනාංශ කිව්වා හොඳට නිදා ගන්න නතර මාත් කෙනෙක් කිව්වා. නිදා ගන්න කියලා කියන අඟට දෙන්න ලොකු සැලකිල්ලක්. උදේ පාන්දර බමුණෙක් කයිලා පූජාවක් කරන්න හදනකොට බුදුසසුනාංශය එතනම ඒවහගෙන බුදි. ඒ බුදියන්නේ සතපෙන්නේ මේ ඇටේරියාව නේක. ඇවිල්ලා වැළුවට පස්සේ එමන්සා කියලා බලනකොට මුස කෝටු කාලා දකින්නකොට බමුණට හිත හොඳ නැහැ. ගිහිල්ලා කතා කරනකොට මේ මනුෂ්‍ය නිකමට අහන හොඳට නිින්ද ගියාද කියලා. බුදුන් කියනවා හොඳට නිදා ගන්න නැතර මාත් කෙනෙක් තමයි කියලා. බුදු වුණාට පස්සේ යොමුන අපි කුරුසෙට තියලා එන ගහලා නැතිනේ කොයි වෙලාවත් අපි ඇඟ රාජකාරිය කියලා කියන්නේ ඔච්චරයි. අපි රාජකාරියට ගියාට පස්සේ ගැහුවා නේ. එච්චර තමයි. අපිට ඕන වෙලාවට මොනවක් කරගන්න බෑ. ඒකල මොකද මේ හම්බ කරන්නේ? සැප විදිහට. මොන සැපද රාජකාරිය කියන්නේම කුරුසයක්, කටු බෙදයක්, දඬු කඳක්. ඉතින් ඒ මනුස්සයන් කවදා සේවයක් වෙන්නේ නැහැ නේ. කවදාකවත් මේ ජොබ් සැටිස්ෆැක්ෂන් කියන එක නැහැ නේ. ඒ මනුස්සයා මේ ගියේ තැන්නට වෛර කරනවා. ගේ ඇඟට වෛර කරනවා. ඉතින් ඒ මනුස්සයා ගෙදර ගියාට පස්සේ ගෙදර යන්නේම යකානේ. කටුකේක ඉඳලා දමකේක ඉඳලා නේ යන්නේ. ඒ ටික උනා සන්තෝෂයෙන් කරනවා නම් මම මේට වැඩිය ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. භාවනා කරනකොට උනත් මේ Tamange ඇඟෙන් නිකුත් වෙන සංඥා අඳුර ගන්න බැරි නම් ඒක නිසා චක්කි සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා පහිතත්ව සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරොති කියලා. බුදුවට භාවනා කරනකොට ලස්සනට ඒ ධර්ම පෙනුට ඇඟෙමුත් සාක්කේනවා කියලා නිවන් දැක්කයි කියලා. කායෙමුත් පරම සත්‍ය සාක්ෂාත් කරනවා. කියන්නේ සෛලයක් සෛලයක් පාස පොකියන්න පටන් ගන්නවා. මුළු ළඟ පුරාම පොකියනවා මේ භාවනා ලැබිච්ච ඒ විස්රාමයට. මොනම සත්‍යකින්වත් ගන්න බෑ. තැප දීලා, ඛණ්ඩ දීලා බොන්නේ කවදාකවත් ඒක ගන්න බෑ. එහෙම දෙයක් ගැන කොහොමඩක්වත් හිතන්න බෑ මේ ශරීරයට වදින මනුස්සයෙක් එක්ක. කවදාකවත් සත්‍ය කවුරු කරන්නේ නෑ. ඒක අත්කලමතාන් යෝගයට වෙන නිසා ඒ ශරීරයේ নানা ආකාර දේවල් සිද්ධ වෙනවා. එකයි අපිට පරිසම් වෙන්න තියෙන්නේ මේ අභාවනා කරන අනික් අයට කරදරයක් නොවේවා. ඉතින් කරදරයක් උණයි කියලා මොනව කරනද කැස්සක් එනකොට. ඒ මනුස්සයා කහින්නේ මේ අනුන්ට කරදර කරන්නේ නෙවෙයි කරන්නේ නැතු කරන්න බෑ. පාට බක්කාල කැස්සක් එනවා කිවිසක් එනවා. ඒ වගේ අල්ලගෙන හිටියොත් වෙන්නේ මොකද්ද විශාල දුකක්. ඒ නිසා ඒ ඒ ටිකට යන්න ඒ කියන්නේ ශරීරයට මෛත්‍රී කරන්න එහෙම නැත්නම් මේ වෙන දේවල් වල තියෙන හේතු ප්‍රත්‍ය දකින්න භාවනා ගොඩාක් ඉහළට යනවා. ගා කිහිලට ගිය කෙනාට තමයි මේ ශරීරයෙන් එන හැම සංඥාවක් වලින්ම පටිච්ච සමුප්පාදයක් දකින්ද. එනිසා මේ අහේතුකම කිසි එකක් වෙන්නේ නැහැ. ඒ හේතුව මතුනට පස්සේ රෝග ලක්ෂණ වෙදකම් කොල්ල ඇති වැඩකුත් නැහැ. මේක දැනගන්නවා කියන එක පුදුමාකාර කරුණාවකින් කරන්න ඕනේ. ඉතින් අනිත් පැත්ත තමයි මේකේ. Tamange ශරීරෙට මෛත්‍රී කරන්න බැරි මිනිස්සෙකෙන් කවදාකවත් අනුන්ට මෛත්‍රියක් වෙයි කියලා හිතන්නත් එපා. ඒක කවදාකවත් වෙන්නේ නැහැ. සල්ලි තියෙන මිනිහට තමයි කාටවත් දෙන්න පුළුවන්. නැති හිඟන්නේකට කාටවත් දෙන්න බෑ. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාම Tamanට වෛර කරගෙන ජීවත් වෙනවා. ළඟට ගිහිල්ලා හිඟන්නත් ලැජ්ජයි. හිඟලා ගන්න තරම්වත් මෛත්‍රියක් කාගේ ළඟවත් නැහැ. Tamanටවත් මෛත්‍රිය කරගන්න දන්නේ නැහැ. මෛත්‍රිය ඉල්ලන්න පුළුවන් රහතන් වහන්සේ ළඟ ගියොත් විතරයි. උන්වහන්සේලා දන්නවා මනුෂ්‍ය මනුෂ්‍යාත්ම භාවය කියන්නේ වටිනා දෙයක් කියලා. අනෙක් හැම මිනිසෙක්ම ලෝකේ ජීවත් වෙන්නේ නැද්ද කි මං වගේ කාලකන්ණියෙක් මේ ලෝකේ නැහැ කියලා. ඒ මනුස්සයාට හැප දෙන්න මොන විදියෙන්වත් බෑ. ඒ නිසා හැම වෙලාවම බලන්න ඕනේ අපි කොච්චර වාසනාවන්තද අපිට මේ වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක වාසනාවන්තයි කියලා 100 100ක් නෙවෙයි. ඒ තියෙන දේවල් වලටත් මේ ධර්මානුකූලව ප්‍රායෝගිකව අවස්ථාවට ගැලපෙන විදිහට උත්තර දීගෙන යන්නේ නැතුව ඒවා මෙරිකලා හිර කරන්න ගත්තොත් ඒවට සැක කරන්න ගත්තොත් මම එක දවසක කොළොන් කොළඹ බණ කර ගිය වෙලාවේ බොහොම අමාරු වගේ වැටෙනවා සමහරවිට බණ වලට ආරාධනා කරනවා හරිම අකමැති. ඒ ගියාට පස්සේ මම හොඳටම දන්න පවුලක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම දන්නවා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ වහන්සේ භාවනාවටයි කැමති. සත්‍ය මහත් භාවනා කරන කවදාකවත් භාවනා කරන්න බැරිලු. භාවනා කරන ඉඳගත්තම කටට කෙලවුනවා. අවුරුදු ගාණක් ටෙස්ට් කරලා තියෙනවා කවදාකවත් භාවනා කරන්නේ. ඉතින් මම කිව්වා ඉතින් කෙලාපම කමන්නේ නැහැ නේ කියලා. ආහ් එයා බලන්නේ කෙලෙන එක නතර කරන්න. කදාත් බාන හරියන්නේ නැති මං කොහෙම කෙලෙනවා ඒක ඇති සමහරවිට පොඩ්ඩක් වැඩි ප්‍රශ්නයක් නැහැ කියලා කදාත් මං හිතලවත් නැති මං හිතුවේ එහෙමනේ භාවනා කරනකොට කෙලෙන්න බෑ මං දන් දීලා තියෙනවා සිල් රැකලා තියෙනවා පින් කරලා තියෙනවා ඇයි කෙලෙන්නේ අර අර තනම මේ common sense මූලික දෙයක්වත් දන්නේ නැහැ ඉතින් ඒ වගේ කෙනෙකුට මේ ධර්ම සාකච්ඡාවකදී ගොඩාක් තොරතුරු හම්බ වෙනවා මිනිස්සුන්ගේ තමයි මේ භාවනා කරන්නේ. එතකොට මේ මනුස්ස ශරීරයේ තියෙන මේ දේවල් ඒව සිත් කරදර ගැනීම නයි ගන්න කෙනකටයි කෙලස් කියන්නේ. මේ ශරීරයේ වෙන දේවල් වලට හිත් කරදර ගන්නවා නම් අන්න කෙලස්. මේක හේතු සම්පත්‍ය පටිච්ච සමුප්පාදයෙන් මේ විතප්පච්චේතාවේ සිටිනවා කියලා දකිනවනම් ලොකු ධර්මතාවයක්. ඉතින් පුත්තජනය කරන්නේ මොන දෙයක් ආවත් ඒක දුක් ගන්නවා. ඒක හිතේ කරදර කර ගන්නවා. ඉතින් මේ මිනිස්සුෙකුට බුදුරු දහස් ගණන් පහල වුණත් ආලෝකයක් වැටෙන්නේ නැහැ. මොකද තමන්ට තියෙන ද්වේෂය ඒකෙන් ආරස වෙලා කට්ට බැඳිලා තියෙන්නේ. ඒ නිසා ලොකු මෛත්‍රිය කරනවා තියෙන කෙනා බෞද්ධම වෙන්න ඕනේ බුදුහාමගේ පණිවිඩය ගන්න. ලෝක සාමයේ තමන්ගේ කායයට සාමයේ මෛත්‍රී කරන මනුස්සයට මේ හැම පැත්තෙම ධර්මය. ඒ නිසා මේ වගේ පොඩි වාතය වගේ දෙන දේවල් එනකොට බොඩි කරන නොලෙජ් එක කන්සල් කරන්න. ඇඟින් අහන්න මොකද්ද කරන්න ඕනේ. ඒකට ඇඟ දෙනවා බොහොම ඍජු බොහොම සරල කෙටි උපක්‍රම ඒ වාදිකේ අනේකයි තියෙන ඒකට බුදුහාමුදුර ගාවට යන්න එපා පුත්‍රජානහන්සේ ඉන්නේ මේ වගේ දේවල් වලට උත්තර දෙන්න නෙමෙයි තමන්ගේ දැනුම පාවිච්චි කරන්න. හැබැයි ඒ වුණාට මම පිළියර ගන්නවා ආධුනික කාලේ මේ වගේ දේවල් නිසා හරියට මා වෙහෙස හිතට වෙහෙස ගන්න පුදුමාකාර පිරිසක් ඉන්නවා. නිල්ලම ඉන්නකොට හිටිය මිනිස්සෙක් මට නෙවෙයි හමුන ගොඩින් මහත්තයට සෙනගක ඉඳගෙන ඉන්න බෑ. පිරිසකට ගිහිල්ලා ඉඳගෙන ඇත්තක වහන්න බෑ මෙයාට. ඊට පස්සේ ගොඩින් මාත් කියලා තියෙනවා එහෙමනම් ඔයා භාවනා කරන පැයේ එළිය ගහක් යට ඉන්නේ කියලා. ආ බොහොම හොඳයි මට වෙන තැන් වල දෙන්නේ නැහැ කියලා මෙයා ගහක් යට ඉඳලා භාවනා හරියනවා. සෙනගන්නේ ගම කිසි ප්‍රශ්නයක් නැතිව. ඒස් කරගෙන කරගෙන ගිහලා ගොඩින් මාත් එක්කලු ඔයා මේ කාය ළඟ ඉඳගෙන කාලාවේ සෙනගින්න පැත්ත ඇහැරලා වාඩිලා භාවනා කරන්න කියලා. එතකොට ටිකක් අප්සෙට්. ඊට පැත්ත බලන භාවනා කරනට හරිලා. ඊට පස්සේ ඒක හරිනවට පස්සේ කවලු භාවනාවට මේ ශාලාවට ඇවිල්ලා හරි ශාලාවෙම පඩිය එළිය පැත්ත බලන භාවනා කරන්න කියලා. ඒත් ටිකක් අප්සෙට් ටිකක් පස්සේ හරි ගියා. ඊට පස්සේ පඩිය ඉඳගෙන භාවනා ශාලාව දිහා බලාගෙන දොර වහලා භාවනා කරන්න කියලා. හරි ගියා. ඊට පස්සේ කළු භාවනා හරියාගෙන එනකොට හිමීට දොර අරගෙන ඇතුළට එන්න බලන්න කියලා. ඒස්කොට මේක වෙන්නේ නැහැ. ඒකට බය වෙනවා කියලා. නෑ දැන් පියවර හතරක් පහක් කරලා තියෙන්නේ. ඒ නිසා සාහිත්‍යට විශ්වාසය ආවට පස්සේ දොර නැති මේ මනුස්සයා සද්දයක් නැති නිසා දොර ඇරලා බලනකොට ශාලාවේ කවුරුවක්වත් නැතිලු. බය විතරයි තිබිලා තියෙන්නේ. කොහොල්ලන් ජීවිතේ ඉන්නේ අපිත් එක්ක බොම්බස් බයක් තියෙන. ඉතින් ශාලාවේ දෙනක ඉන්නවයි කියාගෙන එළිය තටමනවා. ශාලාව කවුරුත් ඉඳලත් නැහැ. මම මේවට කියන්නේ මේ ධම්ම ජෝක්ස් කියලා. භාවනා වෘතල් මෙව්වට බන නැහැ, සූත්‍ර නැහැ. මේවට තියෙන්නේ නිකන් භාවනා කරන්නයි සාකච්ඡා කරන්නේ. ඒතර නිකම්ම රෙක්ටිෆයි වෙලා යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ උපදෙස් තුලින් ආනාපාන සතිය සහ සක්මන් වෙන අවුරුදු 5කට වඩා කාලයක් මා සොයමින් සිටි ප්‍රායෝගික ධර්ම කරුණු ප්‍රාශයක් ගැනීමේ වාසනාව ලැබුණේට බොහෝ පිං. කල් වේලා තිබේ නම් අනාගත ප්‍රයෝජනීය සඳහා ආනාපාන සති සූත්‍රයේ චිත්ත පරිසංවේදී සිට පටිනිස්සග්ගාන පස්සීතේ පියවරටගෙන කෙටි විස්තරයක් ලබා දෙන්නේ නම් පුතඥ වෙන්නේ. සර්වන් සර්ණයි. ඇත්තට මේක අපි සුබෝධාරාමේදී කරලා තියෙනවා. ධම්රිවිකේදී කරලා තියෙනවා. ධනදීන වල සම්පූර්ණ රිට්‍රීට් එකක් කරලා තියෙනවා. ඒ වගේ බණ ටිකක් හොයාගන්න. ඒක ඇති ඇත්තටම වෙබ් එකේ ආනාපාන සති සූත්‍රය කියලා. එතකොට මේ විවේකීව ගන්න ඒක කෙටියෙන් විස්තර කරනවට වැඩිය විස්තර සහිතව කරලා තියෙනවා. ඇත්තට මේ සූත්‍රය මම මේ මේ එකම එක තුන් හතර වතාවක දේශනා කරපේවා තියෙනවා. ඒ නිසා මම කර්මාවෙන් ඉල්ලා හිටනවා මේ වගේ පරද මේ සූත්‍රය දේශනා කරපු අවස්ථාවක තියෙන විස්තර ගන්න මධ්‍ය ප්‍රමාණයෙන් ගන්න පුළුවන් අඩුම නෙවෙයි මධ්‍ය ප්‍රමාණයෙන් ගත හැකි නිසා මේ අවස්ථාවේ කරගන්න මට මේ වෙලාවේ කරන්න බෑ මේ මොකද ඒක හොඳ ලස්සන විස්තර ගොඩක් තියෙනවා ඒක කුංචි කරනවා නම් කෙලින්ම ආනාපාන සූත්‍රික ට්‍රාන්ස්ලේෂන් එක බලත හැකි ඒ රුඟ සංකීර්ණ සංකීර්ණ සංක්ෂිප්ත වැඩි ඒ විනෝඩ අර ටික කියන්නේ කියලා මම කරනවා මතක් කරනවා ආනාපාන සති සූත්‍රය ස්වාමීන් වහන්සේ දේශනා කළ ස්වාමීන් වහන්සේ ඕපපාතික කෙනෙක්ගේ විඥානයේ බීජාණය කෙසේ? ඕපපාතික කියන එක විස්තර කෙරුවොත් හරි. ඕපපාතික කියන වචනේ ඩිෆයින් කරන්න මේ එතකොට උත්තරේ තියෙනවා. ඉතින් මට අර පරණ ඔය කියන්නේ බුදුජානනාංශය සඳහන් කළ දෙනවා මනුස්ස මනසට සංසේජිත චිත් අණ්ඩස ජලාබුත සංසේතය තේරුම් ගන්න පුළුවන්. ඒ මනසක් සාමාන්‍ය ඕපාති කුප්පත්‍ය පිළිගන්න කැමති නෑ. මොකද ඒක গুপ্তයි. එහෙම දෙයක් නෑ කියලා. බුදුජානනාංශ කියනවා මම මේ දැකලායි කියන්නේ. ඒකකටත් හිතේ ඉඩ තියාගන්නයි කියන්නේ. ඕපාතික කිසිම හේතුවක් නැතුව හේතුවක් නැගෙන මෞපිය සමයකක් නැතුව මතුවෙන්න පුළුවන් කියලා. එතකොට මේ මේක ප්‍රශ්නේ අහන්නේ එතකොට විඥානය පිහිටන්නේ මොකේද කියලා. ප්‍රශ්නේ මේකයි. එනිසා උපපාතික උප්පත්තිය කියලා කියන්නේ දිව්‍ය ලෝකයේ ඉපදෙනකොට අම්මෙක් තාත්තෙක් නැහැ. දැන් මේ ආශිකුතු එතන කුටිය ඉන මම මෙතන කුටිය ඉන මැදින් දිව්‍යාංගනාවක් පහළ වෙනවා උඩක් ගාලා. අපි දෙන්නම එන ෆයිට්ලු දැන් මේක මට අයිති කියලා. ඉතින් සක්‍ර දෙවෙන්දයාට හැමදම නඩුලු. මේ මම ඔයාගේ විමානෙට කිට්ටු නෑ මගේ විමානෙට කිට්ටු පහළුනේ කියලා. ඉතින් හැමදාම ලක්ක කියලා කියලා දෙහිස් පැටි ඕක මට දෙන්නේ කියලා. දැන් හක්සේ වෙන කාලේ නෑ ස්ටොක් එක වැඩි වෙලාලු මේ දවස්වල. ෆයිට් එක වෙච්ච ගමන් එයා කරට එයා තියාගන්නවා. ඒ කියන්නේ කවුරුත් කොයි තාක්ෂණත් කරන්න ඔය දෙල්ලම තමයි. ඒ කොහොමද ඒ වගේ දිව්‍ය ලෝක උප්පත්තියේදී කිසිම හේතුවක් නෑ. හේතුක පහළ වෙනවා. එහෙම නැත්නම් අපි හිතන්නේ මම ආනාපාන සතිය කරගෙන ඉන්නවා. කරන ඉන්නකොට යෝගාවචරයට හිත පිට ගිහිල්ලා හිත විලියක. හිත පිට ගිහිල්ලා කියලා දැනගත්ත ගමන් දක්ෂ යෝගාවචරයට හිත ආපව ආනාපානට එනවනේ. ඩග්ගලයිලා ආනාපානට එනවා. එතකොට ආනාපානෙට නැවත පැමිණෙන සිද්ධිය විතරයි මම ගන්නෙ. නැවත පැමිණෙන සිද්ධිය ගන්නෙ Tamange මන අපිටද? නැත්නම් හිතේම ගායකද? මොකෙන් වෙනවද කියලා කියන්න බෑනේ. තමන්ගේ හිතේ වෙලා තියෙන්නේ හිතවිල්ල මත් වෙලා. නමුත් මගේ හිතවිල්ල මගේ හිත හිතවිල්ලක මත් වෙලයි කියලා ඇති වෙන බයලජ්ජාව නිසා වහාම හිත අත තමන්ගේ මූල මාතෘකාවට එන නැම්ම ඔය නිකන් ඕපපාතික වැඩක් තමයි සිද්ධ වෙන්නේ එතන. ඊට ඉස්සෙල් වෙලාවට හිතවිලි දිගේ යන්න පටන් ගන්නවා වළක්වන්න බෑ. නමුත් ඒක ගණන් ගන්නතු කරන කරන යනකොට හිතවිලි කින්නවා කියලා දැනගත්ත ගමන් හිත ආපහු වැවිලක පාරම ආනපානෙ හිටිනවා. යෝගාවචරයට ධන්න යෝගාවචර මේකේ සතුට වෙනවා. මම මෙතෙක් කල වරද්ද වරද්ද ගිය එකන යන්තම් ආනාපානට ආවනේ කියලා නොදන්න එකන කියන චෙක් කොච්චර කෙරුවත් මගේ හිත පිට යනවනේ කියලා ආව ආපහු හිත කරත් කසකට වෙනවා. ඉතින් එතකොට යාට උත්‍යක් නැහැ. ඒ නිසා පැමිණිනාට පස්සේ කියන්නේ නේ නඩු වෙහිල්ලක් මොකක්වත් උනේ. දැන් තියෙන්නේ හිත ආනාපානේ. ඕක දිගේ කරගෙන යන්න. කියලා අනිත් වගේ මේ අපිට හිතාගන්න බැරි ලාභදායක අවස්ථාවල් නිකන් පොට්ට chance වගේ භාවනාවේ කොච්චරද හම්බ වෙනවා ඒක මේක චේතනාවකින් වුණාද සංඥාවකින් වුණාද වේදනාවෙන් වුණාද හිතෙන් වුණාද රූපෙන් වුණාද කියලා කියන්න බෑ හැබැයි වෙච්ච බව දන්නවා ආ මේ වගේ දෙයක් පිළිබඳව තර්ක කරන්න යන මනුස්සයෙකුට නිවන් දකින්න බෑ එයා දැනගන්න මේ භාවනා කරනකොට මේ වගේ අහඹු දේවල් එනවා කෙලෙස් පැත්තටත් වෙනවා නිවන පැත්තටත් වෙනවා දෙකටම ඉඩ තියාගෙන කියන්නේ නැත්නම් එයා අලුත් දෙයකට කැමති නැහැ කවදාකවත්. දන්න තර්කයට අහුවෙන ටික විතරයි අගය කරන්නේ. ඉතින් මේ මනුස්සයාට fear of freedom තියෙනවා. ඕක පාටික තියෙනවා කියලා කියන්නේ අපි හුඟක් කරාට නම් හිතන්නේ භාවනා වෙනකොට කරන වෙනකොට සිදුවෙන හැමදේම නරකට වෙන්නේ කියලා. හැම වෙලාවෙම නරකට නෙවෙයි. බොහෝ විට හොඳ පැත්තට දේවල් වෙනවා. ඒව බාර ගන්න නම් ඒ දියන්නාසේ කරපෙකුත් නෙවෙයි, Taman කරපෙකුත් නෙවෙයි වෙනවා. ආයෙනම් ඒක නඩු බල බල ඉන්න එපා, විසඳන්න යන්න එපා. ඔබ එතන ඉල වාසිය නම් ඵලයක්. මම දකින්නේ උපපාතින කියන එක කියන්නේ වාසියට ගන්න ඒ වගේ තැන් වල. සර්වඥාන්සේ දේශනා කළ තියෙන මිනිස්සු මේ උපපාති උප්පත්තිය ගුඩයි කියලා කියනවා. গুপ্তයි කියලා කියනවා. එහෙම ගුඩයි গুপ্তයි කියලා ඒක අයින් කරපු කෙනාට නිවනකට දොරක් හැරෙන්නේ අලුත් වෙන්න ඉඩක් නැහැ. අලුත් දෙයකට කැමති නැහැ. fear of unknown එක තියෙනවා. ඒ නිසා අපි මෙයා දැනට නම් ඔප්පු වෙලා නැහැ. නමුත් කමන්නේ නැති පිට්චාවයි. තර්ක කරන්න එපා, තල්ලු කරන්නත් එපා. තියෙන ඇරලා යන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් බාර අරගෙන යන්න ඕනේ. ඒක තර්කයට අහු වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ මේ කම්බිනේෂන් එකට මේ මේ සමීකරණයට ඒක ඕන කැලලා. පස්සේ තමයි ඒක තේරෙන්නේ. නිසා ඒකට ඉඩ තියාගෙන යන එකයි තියෙන නමුත් විඥානය පිහිටන්නේ අනික් වෙලාවට වගේම තමයි. මොකද මේ ආසාවෙන් ප්‍රසවාසයට මාරු වෙන කොහෙද විඥානය පිහිටන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රසාරද ලහනපාන ආස්වාසයෙන් කොහෙද විඥානේ පිටන්නේ? ආන්නේ වගේ තමයි අතන පිටන්නේ. ස්වභාවික ප්‍රශ්න දීපත් වෙනවා නේද? ඒ කියන්නේ ඉවරද ලිඛිත ප්‍රශ්න ඉවරයි. සම්මාස්තක් මේ මම ඒ දිගටම භාවනා කරන යනකොට ආරම්භනා කරගෙන කරගෙන අර සිත විවේක වෙලා ඊට පස්සේ ප්‍රීති සුඛය දෙවිහිලා ඒක දිහා බලාගෙන ඉන්නකොට ටිකක් වෙලාවකට ආවම සිිතේ නිකන් අමුතු සත්‍යයක් ආවා ඒ කියන්නේ අමුතු විදිහට හැදී ඇති වෙන බලන්නත් ඒ අවස්ථාවේ මගේ ශරීරය ඔක්කොම වේ ශරීර වේදනාවලට නැතිලා කියලා මම අහුවර ටීවී එකක් දිහා බලගෙන ඉන්නවා වගේ තත්ත්වයකට ආවා. ඒ වේලාවේ හිත ඇතුලේ අමුතු අමුතු හැඟීම් වලට මම අපහසුතාවක් ඇති වෙන්න පටන් ගත්තා. ඒකට මම හිතුවා මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මයද නෙවෙයි කියලා අවවාසේ උපදේශ දෙලා තිබ්බයි නිකන්න කියලා. මම එහෙම හිතනකොට ඇත්තටම ඒ හැඟීම් සංස්කෘතිය පටන් ගත්තා. එතකොට මට හිතුණා දැන් මම බලාගෙන ඉන්නවා ඉන්නකේ ඉන්න එකද නැත්නම් මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන එකන එකද මොකද්ද මේ කවුද මම කියන එක ආවා. ඒකම හිතලා මම අර මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන ඒ සිතුවිල්ල දිගේ ටිකක් පටන් ගත්තාම දිහා බලන්න පටන් ගත්තාම මේ නිකන් හිස ඔක්කොම ගිනි ගන්නවා වගේ කන් දෙකේ නෙවෙයි ඇස් ගෙඩි දෙක එළියට කන්නේ නැහැ වගේ කන් කන් දෙකෙන් එන්දර යනවා වගේ මේ හෘද ස්පන්දනයක් හයියෙන් වෙනවා වගේ එහෙම පැත්තක් ඇදුණා මේ ඉස්සර වගේ තමයි බලන්නේ ඒ ඒ තත්ත්වයේ තුලින් මම භාවනාව ඇතුළත මේ හමාර කරා වගේ කියන්නේ ටික වෙලාවකින් කාලයක් ඉවර වුණා. ඉතින් මම හිතන්නේ වාගේ එහෙම ඒ එහෙම බලන් එහෙම බැලුවාම එතන මම ප්‍රතික්‍රියා කරලා මම මට ඒ නැත්නම් ඒක දිගටම ඒ විදිහට වෙන්න ආගෙනද කියන මට තාම ඒක නිසා මේ මේ කියන විස්තරය අනුව තමයි තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා නැවතත් ප්‍රශ්න විතරක් අහුවොත් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මම ඒ තත්ත්වයේ දිගටම තව දුරටත් ඉදිරියට බලන් ඉන්න ඕන නැත්නම් ඒ මම එහෙම මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මෙ නෙමෙයි කියන ඒ ඒ ඒ ඒක කියපු ඒ හිත දිහා ඒ විඥානය දිහා බලන් ඉන්න හරියට නැත්නම් එතන මම මොනවා හරි කරලා ඒ කියන්නේ ඒ වෙලාවේ යමක් කළ යුතුද නිකන් බලන්නේ යුතුද කියන ප්‍රශ්නේ දෙකම ඕනේ ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් කිරියලියක් ලිපේ තියලා පිට ගියොත් ඔක උතුරලා ගියොත් එහෙම ගන්න බඳයක් නැහැ. ඒ නිසා කිරියලිය උතුරගෙන එනකොට අපි ඒක දිහා බලන්න ඕනේ. ඕනට වැඩි ඉතුරුත් ඇල්ලතොත් ටිකක් හරි දාලා බස්සන්න ඕනේ. එහෙම නැත්නම් ඉතුරුන්නේ මුට්ටිය ගන්න නැත්නම් උතුරන්න දෙන්න ඕනේ. මේ තුන් සැරයක් උතුරන්න එපා ඒ කිරි එකක්. මොකද්ද කියන්නේ මේ? විස බීජ නාශනය වෙන්න බත්තලියක් වුණත් රස තැම්බෙනකොට තුන් සැරයක් විතර උතුරලා යනවා. නමුත් උතුරලා ගිහලා ලිපත් ලිපිට දැන් දාවොත් ඇල්ලතොටියක් දාන්න. එහෙම නැතුව ලිපේ මුට්ටිය ගන්න යනවා නම් තැම්බෙන්න දෙන්න. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී බයක් ඇති වෙලා තියෙනවා දැන් මුට්ටියත් උතුර ගිල්ල ලිපත් නෙමෙයිද කියලා. ඒකට ඇල්ලතර දාලා. දැන් සැකයක් තියෙනවා ඇල්ලතර දාන්න නැතුව හිටියනම් හොඳයිද කියලා. ඉතින් මේක අනිත් දවසෙත් වෙන්න දෙන්න. අනිත් දවසෙත් වෙනකොට තමයි තේරෙයි. ඒ හදිසි වෙලා තක්කමක් වුණොත් ක්‍රොස් කටේවත් අසදා ගන්න බෑ. ඉතින් පළවෙනි දවසේ උහම තමයි. අනිත් දවසේ යන්නකොට තියෙන අනිත් දවසේ මේ හුඟක් වෙන්නේ මේ මේ භීතිකාව නිසා උතෙන් හිත යන්න නැතුව හරිනවා. මේක ඕනට වෙටි බය වුණොත් නමුත් භවනාදි කරන කෙනෙක් නැවත නැවත භාවිතා කරන බහුලීගත කරලා එන්න අරින්න මේක එන්න ඇරලා අවශ්‍ය වුණොත් ඇල්ලතු ටිකක් දානවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියලා කියනවා අවශ්‍ය වුණේ නැත්තම් ඩ්‍රීම් එකට එනකන් යන්න හදනවා උතුරලා එනකන් යන්න හදනවා ඇකිලි නෝන කරවයින ආයෙ කොහොම දෙතුන් දහයක් වෙනකොට තේරෙනවා මේ සංසිද්ධියෙන් පස්සේ තමයි හැතපෙනවයි කියන එක වෙන්නේ හැතපෙනවයි කියන එක අහලා තියෙනවා මොකද්ද බත හැතපෙනවයි කියන්නේ තිරි තිරි තිරි ගහලා තියෙන්නේ හැතපෙන්නේ නැහැ උතුරක් නැත්තම්. හැතපෙනකොට ගින්දර අයින් කරන්න ඕන. මාත්මත් වෙන්න දන්නවා. මත හැතපුණා මත එහෙම හැතපෙන්නේ ඊට පස්සේ ගින්දර අයින් කරලා ලිපියෙම තියන්න බිමට බාන්න හොඳ නෑ ඉතින් ඒක ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගුජු ගකයි තියනවා ඊට පස්සේ ඒක නිකන් ඇත්තටම එහෙම උනේ නැත්නම් බත් ඇගිටි ඉන්නවා ආල්ලට ඇතුළේ තැම්බෙන්නේ නැතුව තියෙනවා ඔක්කොම යන්නේ ඒසාර තුන් සැරයක් විතර යනකම් ලිපත් නේ මාගෙන උතුරගෙන යන්න වගේ එනවා එහෙම එනවනම් වතුර ටිකක් ළඟ තියාගෙන ඉන්න ඒක උගාක අමාරු ඕකෝ තෙල් හින්දන වෙලාව බෙහෙත් තෙල් හින්දනකොට ඉතුරුවොත් බෙහෙත් තෙලේ ගුණ නැහැ එනික නැතික ඒක උතුරන්න ඕනේ කවුරුත් පය ගහක් නැති පොළොවක ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් ඉදුලෙච්ච නැති පොළොවක ඉන්න කන් දාන්න එන්න දෙන්නේ නැහැ. එතන ඉඳගෙන දැන් ලිප උතුරකට එන්න පටන් ගත්තා. ඊපස්සේ පුංචි දරකෝක ටිකක් තියාගෙනවා ලිප දැන් ගෑස් ලිපේ හරි ලේසි වැඩි කරන්න. කන්ට්‍රෝල් කරන්න පුළුවන්. දම තමයි ඉන්නවා උතුරාගෙන ඉන්න දැක්කොත් ගින්දරා දෙනවා. ඊට පස්සේ උතුරලාම ගියොත් ගින්න තෙලේ ගුණ නැහැ. ආයේ හැබැයි කොහොම හරි මේක බස්සන්න ඕනේ අට එකට හින්දන්නත් ඕනේ. තෙල් වතුර නෙමෙයි. ආන මේ වෙලේදී මේ මිනිස්සු පිළිත් කර කර පිළිත් කිය කියා ළඟට වෙලා මේ මොනිටර් කරනවා. මේ මොනිටර් කරන උතුරාගෙන ආවොත් විජහාට ගින්ද රජිනේකේ කරන්න වෙන අමුතෙල් වකරට යන්නේ. එහෙම නැත්තම් මේ ගින්ද උතුරගෙන යනකොට බයට ගින්ද ඇද්දොත් තෙල හිඳෙන්නේ නැහැ. ගොඩාක් කල් යනවා. ඉතින් අනිත් වගේ මේකෙදී පදම තෙල් ඒකට කියන්නේ පදම ගන්නවා කියලා. ඒක එහෙම වුණොත් තෙල් කහ මේම ලනු ලනු ඇඹරන තරමට අද දැයි. ඉතුරුනේ තෙල් මණ්ඩි බෙහෙත් කතා ටික ඔක්කොම මණ්ඩි මෙතනවනේ. ඒකේ මේ නූල් අපරන්න පුළුවන් නම් තෙල් කාවුන්දයි කන්න පුළුවන් ඒක. එහෙම නැතුව උතුරලා ගියොත් කැදලි බැඳෙනවා. ඒ කියන්නේ තෙලේට ಗುಣ ගිහිලා නැහැ. අනිත් වගේ තමයි මේ කටේට වෙති එක දවසක් කරන්නේ ආයෙත් දෙනවා chance එක. ආයෙත් දෙනවා. එතකොට මේ වෙලාවට අවශ්‍ය කරන දේ කවුරුත් එතන නැහැ. Taman විතරයි ඉන්නේ. හැබැයි එක සැරයක් දෙසරයක් වෙලා අනාගත එක මතක තියෙනවා. මේකට කලබල වෙලත් බෑ. එහෙම නැත්නම් ඒකට අර ලොකු සංස් කියන්නේ සිරා වේදේ කියලා. සිරා වේදේ කියලා කියන්නේ කෙනෙකුට කියනවා වතුරේ පාවෙන නෙළුම්පතක තියෙන රේණුවක් දිගේ දැලි පිහෙන් කපාගෙන යන්නේ කියලා. නෙළුම්පත කැපෙන්නේ නැති වෙන්නේ. වතුරේ පාවෙන නෙළුම්පතක තියෙන රේණුව දිග රේණුව පලාගෙන යන්නේ කියන දැලි පිහකින් නෙළුම කැපෙන්නේ නැති වෙන විදියට. ඉතින් කොච්චර සූක්ෂමව කරන්න ඕනද ඉසිරා වේදේ. එහෙම නැත්නම් මේ බම්බියත් දිග මේ මගුළු දලක් හොයාගෙන ඉන්නේ කියලා. බම්බියත් දිග මගුළු දලක් කරන දුවන්න ගියාම කැඩෙනවනේ. අත් දෙක අත් දිග බම්බයක් කරේ මගුළු දලක් කරලා යන්න ගියාම කොච්චර හිමිට යන අන්නේ වගේ තමයි මෙතනදී යෝගාවචරයගේ මේ ඒ සමතුලිතතාවය මේ කියන්නේ මේ ඒ ගැළපුම මොනම විශේෂකින්වත් අපිට ඉගෙන ගන්න බෑ. ඒ තරම් දෙයක්. කෙරුවේ නැත්තම් එතරම් ප්‍රතිඵල දෙන්නේ. එතරම් කුට්ටිය ගලේ ගැහුවේ කඩලා යනවා. කෙරුවොත් තේරෙන්න පටන් ගන්නවා අන්න අද නම් මට පදමාලිකය අන්න අද නම් මට ක්‍රමසාවිදි හම්බුණා කියලා ඒක කාටද කියලා දෙන්න පුළුවන් මොන જાතින්වත් කියලා දෙන්න බෑ මොකද එතෙන් ආපම යට විතරනේ ඒක අදාළ වෙන්නේ දැන් අපි හිතමු කවදා හරි ඕක අල්ලගත්තයි කියලා අල්ලගත්ත කෙනෙක් හොද දැන් ඔබට තියෙන ඔබ දැන් කාම කම වෙන කාට හරි කියලා දෙනවා ඔබ කොහොමද කියලා දෙන්නේ කොහොම කියලා දෙන්නේ එතෙන්ම ආප කෙනෙකුට නම් කියලා දෙතයි නැත්නම් පොතක ලියුවොත් කොච්චර කන්ඩිෂන් දාන්න වෙනවද මෙහෙම වුණොත් මෙහෙම මෙහෙම වුණොත් මෙහෙම මෙහෙම වුණොත් කියලා අන්තිමට තමයි ඔබ ලියන්නේ. ඒ නිසා හොඳම වැඩේ ඒ අදාළ தත්ත්වය ආපු කෙනාට කියලා දෙනවා මිස ඒ සමව පොත්වලට යන්නේ නැහැ. කියන්නේ හරි ඩීටේල් හැබැයි හරිම රසවත්. හරිම ප්‍රායෝගික පුංචි පුංචි සීරුමාරු. මේ සීරුමාරු කරන ගැනීම හරහා තමයි අපි මේ ජීවිතයේ කියන මේ මේ දීර්ඝ සමීකරණය විසඳනකොට මේ බැලන්ස් කරනවා කියන එක සමබර කරනවා කියන එක ඒ සමතුලනය කරනවා කියන එක තුලයිත්වා පදහතිය තුලණය මේ තුලණය කියන එක සාමාන්‍ය පොතේ උගන්වන්නේ සද්ධාවයි ප්‍රඥාවයි දෙක තුලණය කරන්න ඕන. වීර්යය සමාජය දෙක තුලණය කරන්න ඕන. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයිකොත් වීර්යය වැඩෙනවා. හැබැයි සමාධිය කැඩෙනවා. සමාධිමත් බලන්නේ කියොත් වීර්යය මැදි වෙනවා. උතුරලා යන්න ඉඩ තියෙනවා. ඒ අවශ්‍ය වෙලාවට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා වීර්ය කරලා ඒක නැති වෙලා ඒක පැත්තක තියලා ඊට පස්සේ ආයෙසරයක් අර තැම්පත් වෙන්න වෙනවා ඉතින් මේ දෙක වාහනයක් කන්දේ ක්ලච් එකේ නතර කරගෙන ඉන්නවා කියන කාරණා තියෙනවා මට කවදාවත් කරන්න බෑ ක්ලච් එක නතර කරන එක කියන්නේ එහෙම ඈ අන්න අන්න ක්ලච් බැලන්ස් ක්ලච් බැලන්ස් එකේ වෑන් එක හරියට කකුල පොඩ්ඩක් ඉස්සරහට ගියාම වාහනේ පස්සට යනවා අතහැරපු ගමන් ඉහළට යනවා. ඉතින් ඉස්සරහ තියෙන වාහනේ පිටිපස්සේ තියෙනවා මෙහෙම තියෙන්නේ. ක්ලච් බැලන්ස් එක මෙහෙම තියාගෙන ඉන්නවා. එතනින් සින්ක්‍රොනයිස් එක කොහොමද කියලා හිතන්නේ. ඒ නිසා මේ කාලම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ පරිපෝකණ එකයි හැබැයි ජොලි මං කියන්නේ ඒක හරි. හරි ජීවත් වෙන වැඩක්. ඒකයි භාවනාව කියන්නේ ඔය එකක් නෙවෙයි ලක්ෂයක් කරන්න වෙන. ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ. හැම වෙලාවෙම ඒ බැලන්ස් එකේ ඉන්නකොට මේ ඒකදී කියනවා ඒ වගේ කඩමාරු සහිත ජීවිතයක් මේ මේ භාවනා ජීවිතය හරියට දියවැලක් පීර කපාන පීනන වගේ ඉතින් අහනවා දියවැලක් කපාන පීනනකොට කවුරු හරි කරණක් දාගෙන කරන්න පුළුවන්ද පීනන එක දැන් අපිට සපක් සම්බුද හම්බෙච්ච අනතුන මචං වරෙන් අපේ පාටියට කියලා කරණක් දාගෙන යන්න පුළුවන් මේ වගේ තඩමාරක පුළුවන්ද අපිට බුදු ජානක දුර්ගුණද රාහුල කුමාරයත් එක්ක ඔය දෙල්ම කරන්නේ යසෝදරාණන් පැත්තක තියන්නකො. බෑ. එයාසේ රාහුලට කියන්නේ ඔබත් ඒදී කරගනි. යසෝදරාට කියන්නේ ඔබත් ඒදී කරගනි. හරි සජීවි තේජා ඒක ගුරු මුස්තියක් නෑ. කරපු කෙනාට තේරෙනවා එතන මේ භාවනා කරලා ඒ එන ඒ බැලන්ස් එක ක්ලච් බැලන්ස් එක ඇත්තටම ක්ලච් එක හදපු ඉංජිනේරට ඕක අහුවෙලා නැහැ ක්ලච් එක හදන වෙලාවට. ඩ්‍රයිවර්ට යහුවේ ඉංජිනේරට කවදාකවත් තේරෙන්නේ නැහැ. ඉංජිනේර්ස් කියන්නේ අන්තිම ඩ්‍රයිවිං වලට දුර්වලම જાතියක්. එන්ජිනේර ඉන්ජිනේරුන් කවදාවත් ඩ්‍රයිවිං කරන්න බෑ. ඒ ඩ්‍රයිව් කරත් පුළුවන් ඉන්ජිනේරුන්ට වැඩි ක්ලච් බැලන්ස් එක ගන්න. දැන් භාවනා කියන්නේ මම දන්නේ කියලා වැඩක් නැහැ කිරි පැටිවා. දන්නේ නැති එක ඉතින් අර මොහොඩ වඩුවා දැලිපිහි ගත්තා වගේ කපා මට වඳුර දැලිපි ගත්තේ ඒත් කපා ගන්නවා මෙහෙත් කපා ගන්නවා බුදුහාමුදුරටත් බයිනවා ධර්මයටත් බයිනවා ඒ උන්ට අර බැලන්ස් එක බැරි කෙනා. මම හිතන්නේ ඔව් ස්වාමීන් වහන්සේ මෙන්ෂන් කරා කර්මන්නේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම මානසිකව බැලන්ස් කරා අමාදියට මට යන්න පුළුවන් ආනාපානය ඕ සක්මන් භාවනාවෙන් තොරව මම කොහොමද මගේ මයින්ඩ් එක සමාධි කන්ට්‍රෝල් කරන්න මම සිතර මොකෝ සිතුවේ නෑ දැන් මම ඉන්නේ සමාධි මනසකින් කියලා ඒකත් ඉඳලා විපස්සනා එක යන්න පුළුවන් ස්වාමීන් ප්‍රශ්නේ හරියට ඩිෆයින් වෙන්නේ නැහැ. දැන් මට හිතුවා ස්වාමීන් වහන්සේ දැන් මට මගේ මයින්ඩ් එක දැන් හරිම ක්ලියර් මට තෝස් මොකුත් එන්නේ නැහැ කියන සත්‍යෙට මට හදාගත්තොත් මගේ මනස වෙන නැතු ආනාපාන සත්වලවත් නැතුව මම ස්ට්‍රෝං මම හිතලා මට දැන් මම වර්තක කියන්නේ ස්වාමීන් වහන්සේ කාටෝවි ඒ ඔබේ ඉදුණු විදිය. ඉතින් එහෙම කරලා අපිට විපස්සනාට යනවා. ඒ අන්තිම වචනේ උකට දාන්නේ. විපස්සනාට යන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ මේක මේක අනනවා නෙමෙයි. ඒ දෙක කම්ප්ලීට්ලි දෙකක් නේ. මෙච්චර ලස්සන විවේකයෙන් බැලන්ස් එක ආවට පස්සේ මට මේකේ විපස්සනාට යන්නේ කොහොමද කියන එක සම්පූර්ණ out of context. බැලන්ස් එක තියෙනවා. එච්චරයි. what else? ඊට පස්සේ මේ ඉල්ල දෙකෙන් කරන්නේ අර බැලන්ස් එක සංග්‍රහ කරනවා කියන එක තේරෙන්නේ නැද්ද? බැලන්ස් එකට අනතර කිරීමක් කියලා ඊට මනස පුදු කරන්නේ උපේක්ෂා විපරේ මේක තමයි මේ ඉන්නේ ඒක තමයි මේක it's a matter of time. ඉන් යහට ෆෝමියුලා එකක්වත් රහසක්වත් මොකක්වත් නැහැ මේක සිද්ධ වෙන්න අරින්නේ. මනස කියනවා මේකම අදි මේට වැඩිය මොකක් හරි එකක් ඇති මේකෙන් පස්සේ විපස්සනාට යන්නේ නැති ඊට පස්සේ අරක ඇති මේක ඇති කියලා අරක ඇත්තටම බැලන්ස් වෙලා නැහැ බැලන්ස් වුණා නම් විපස්සනාට යන්න ඕන කියන සිතවිල්ල එන්න බෑ මම මන්නම් මම මේ කියන කාරණා මට හොඳටම ක්ලියර් බැලන්ස් මයින් නම් ආයි ගන්න මොනවද හොයන්න තියෙන බැලන්ස් මයින් නම් that's the contentment that's the saturation that's the satisfaction what is the next asking next means you are insulting the present You are the very person earned it. You are deserving it, but you are the very person shitting upon that. Destroying it. And it විනාශ කරනවා. අපේ වෙලා තියෙන්නේ අපි නොයෙක් නොයෙක් ක්‍රමවලින් පුළුවන්කම එන වෙලාවක තියෙන මනස බැලන්ස් කරගන්න. හැබැයි ඉතින් අපි මේ භාවනාවකින් වහම අපේ ඔළුවේ ඩිෆයින් වෙන්නේ either ආනාපාන or has to be vipassana. So sometimes yeah I also think same way. Now my mind is very clear, I am very relaxed, I am very tranquil. And then again, I also think, no, I am not doing any meditation. <laughs> that, this is the very thing, the, the, the deductive mind is making you unrest, making you unsatisfactory, making you uncomfortable. So you have to understand that is the very meaning of defilement. And this, this balance that you gain is the maximum that you can do. And uh, in order to define it further, clarify it, your best, your best uh, facilitation must be to how to maintain this balance for a long time. And everything happens. That is what we call seasoning. Familiarization. But instead of familiarization, if you are seeking, seeking some technical uh, formula or any kind of thing, that is the defilement. That is the unsatisfactoriness. That is the very thing subject to change. But we can't stay very long period like that. You can be in one minute, your mind is settled. I know it, will go away. So that's why we have... So you have explained how it goes. How it goes, you are thinking how to go to Vipassana. That is the very thing. You are the very culprit. I am asking draw it and see what is going to happen. Anything you happen, say, no, that is not me. That is not mine. I am in a bulletproof cabin whether it is moving or in the center. that's it. And that the satisfaction is the only thought moment you are living. All the other moment you are, you are burning. You are vacuum. You are seeking. You are thirsty. Torturing. That's it. That is the torture and that is the kilesa. Understand, it's very crystal clear. And whenever you come to the balance, how, how nice, but that I, I, what maybe I know in a contentment, may that contentment last long ever. Then, then um, uh, amazingly, you will see is prolonging day by day. And then you can challenge any defilement, any thought. Can you disturb this solitude? Can you disturb this freedom? No. If you try to be smart to get the quick results, that is a very defilement disturbing. So it is something by discussion, by sharing with you have to understand, not by meditation. It is nothing meditation, it is something you must learn. It is uh, completely something from external. This, this uh, the piece of uh, instruction must come from the external. The internal rational mind is always keeping you busy. Do something. Do this and that. Try to be smart. That very smartness is the, the perversion. That's a kind of a defilement. It is coming into the stream of consciousness in a very subtle way, ultimately disturbing everything. So you have to nip it at the butt level. And if, if that is the attitude, when you are living in a society, you can see how the new projects, new ideas, new invitation coming. Soon it come if you're going to decide, you are the very person going to fall into the trap. Let anyone to come and invite you. Let any person to come and make any project, you have to say, yes, okay, I will consider this in a due time. You can give the, person, give, give the proposal and go. If he's waiting and say, no, no, you have to quickly give the result, then you have to say, I am not a slave. You can't put me into that position, you can suggest. That's it. I will come out it later. So that is how you make a small gap from the invitation to the decision. In between, there is a huge time for the feasibility study. Collecting information, whether it's a good one or bad one. Even if it is your mother, even if it is your responsible person, you have to tell, yes, you can suggest. But don't demand, don't command me to come to a decision quickly. I am not a slave. And that is the way you, you take this uh, subtle thing into the society at the ethical level. And uh, there's a huge relationship. If you have the mind meditation, if you can tackle, definitely ultimately it will represent in your day-to-day -day life. සානාංශ අවසරයි සමහර සූත්‍ර දේශනාවල උදාහරණයක් වශයෙන් සීල සූත්‍රය ගත්තොත් ඒකේ පංචපදාස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ වගේ මෙනේ කරන්න කියලා කියනවා. දැන් මේ භාවනා කරන අවස්ථාවේ මේ ඒක කොහොමද කරන්න මේක සත්‍යමන්තය කියලා කරන්න පුළුවන්ද? මේ භාවනා කරන ගමන් කරලා කමක් නැද්ද? අතන සීල සූත්‍රයයි සුත සූත්‍රයයි දෙක ළඟ ළඟ තියෙනවා. ඒ දෙකේම එතන පණිවිඩයේ පේන්න තියෙන්නේ ඔබ සීලවන්ත වුණා නම් සමාධි ගැන පමා වෙන්න එපා. මතුවෙන දේක තියෙන වෙනස් වෙනකම දිහා බලන්න ඔබ සුදුසුයි. ඒ නිසා මේ මට ධානා සමාධිය තියෙන්න ඕනේ කියන අර අනිවාර්ය ගතිය අයින් කරන්න දේශනා කරපු සූත්‍රයක්. ඔබ යම් තැනක ඔබ සීලය පිළිබඳව මේ තමන්ට බුද්ධියක් ලැබුණා නම් මේ අනිත් මේ පංච උපාදාන ස්කන්ධ 11 ආකාරයකට ඇත්තටම පේන්න පටන් ගන්නවා. ඒ මොකද සීලය හරිනම් අවිප්පටි සාරත්ථය ආනන්ද කෝසී කුසලණ සීලණ සීලේ හරණා හිත විපිලිසර නැහැ. ආය වෙනම සමාධි භාවනා කරලා ධ්‍යාන ලබන්න ඕන කම නැහැ. එයාට ඊට පස්සේ ලෝකේ පේන්නේ විනිවිදලා. විනිවිද පේනකොට මේ බුද්ධලයාගේ හැටියට සමහරලාට මේ දේවල් වහා වෙනස් වෙන සුළු ගතිය පේනවා. එහෙම නැත්නම් මේ වෙනස් වෙන සුළු දේවල් ගැන විශ්වාසයත් අපි මේ ගැති වෙන වෙහෙස තේරෙනවා. එහෙම නැත්නම් තේරෙනවා මෙහෙම දෙයක් මට පාලනය කරන්න බෑ. අනිත් මේ තුන් දෙනෙක් ඉන්නවා එතකොට අනිත්‍ය වශයෙන් බලන, දුක්ඛ වශයෙන් බලන, අනාත්ම වශයෙන් බලන. ඉතින් මේ අනිත්‍ය වශයෙන් නිතර වෙනස් වෙන සුළු ගතියේ ට්‍රාන්සියන් නේචර් එකේ ෆ්ලක්ස් එක පේනවනම් එයා අනිත්‍යතෝ බලනවා. තව කෙනෙක් වෙනවා මේක පාලනය කරගන්න බැරි නම් මේක ආර්ය විවරයට දුක. දැන් මේක පෙළෙනවා. එතන එයා බලන්නේ දුක්ඛතෝ විදියට. තව කෙනෙක් බලනවා මේ වෙනස් වෙන පෙළෙන දේ මම කියාගන්න වැඩක් නැහැ. මට ආණ්ඩුමට්ටු කරන්න. මේකට අනත්තතෝ. ඉතින් මේ විදිහට පරතෝ එක එක එක එක ඇන්ගල්ස් එනවා. බුදුජානනාංශය එතනින් කියන්නේ එක එක නාට මේ ෆිනොමිනායක මැනිෆෙස්ට් වෙන්නේ ප්‍රසිද්ධ වෙන්නේ එක එක තාලෙට ඒකෙදිම ඵලයන් ආයෙ මට සමාධිය නෑ නේද අරක නෑ නේද මේක නෑ නේද කියලා අඩුපාඩුකම් බල බල ඉන්න යන්න එපා කියලා. ඒ සූත්‍ර දෙකේම පෙන්නනවා බුදුජානනාංශය සාමාන්‍ය පෙන්න සීල සමාධි ප්‍රඥා ක්‍රම එතන නෑ. සීලෙ පස්සේ කෙලින්ම අනිච්ච දුක්ඛ නැත්තම් බලනවා. ප්‍රශ්න නැගෙන්නේ මහත් එක ප්‍රශ්න නැගින්නේ මේ වගේ වෙලාවට මේක අනිත්‍ය වශයෙන් බැලිය යුතු නේද කියලා. දුක් වශයෙන් බැරි. මේ තෝ ප්‍රත්‍ය දාලා තියෙන එක. දුකක් ලෙස. එහෙම නැත්නම් අපි බලන්නේ සුඛයක් ලෙසනේ. සුඛයක් ලෙස බලන්න එපා මේක. එහෙම නැත්නම් අනිච්චතෝ අනිත්‍යක් ලෙස බලපන්. අනිත්‍යම නෙමෙයි වෙන්නේ. අනිත්‍ය විදියට බලපන්. ඒක නිට්ටය වශයෙන් බලන්න කියන්නේ. බුදුහන්සේ නිට්ටය වශයෙන් බැලීමේ නොකිය ඩොක්කක් අයින්. දුක් වශයෙන් බලන සුඛ වශයෙන් බලන නොකිය ඩොක්කක් අයින්. ආත්ම වශයෙන් බලනකොට නොකිය තොක්ක කරන්න කියන ඒ වෙනුවට දුක්ඛ වශයෙන් බලපන් අනාත්ම වශයෙන් බලපන් 11 ආකාරයේ විස්තර කරනවා මම මේ මම ওই ඒකට ඕකට මට මතකයි මම මේ නිසනවනේ ආපු ගාම ගුරු මිදලා ආපු ගාම මට මතකයි ඔය සූත්‍රය අපි සාකච්ඡා කරා ඒකෙදී මහසිසාරද ස්වාමීන් වහන්සේගේ ඔකට ලියපු පොතක් තියෙනවා ඒකෙදී කියලා තියෙනවා සාමාන්‍ය ලෝකයා ඇත්තම විපස්සනාට ගහන එහෙම නැත්නම් අපි කියන සුද්ධ විපස්සනා ලෝකෙට ගහන කට්ටිය කියන්නේ බුද්ධජානනාථගේ සූත්‍රයට වඩා චතුර්ථ ධානයේ සතිය සමාධියෙන් සත්‍ය උපේක්ෂාවෙන් ආදී වෙච්ච චතුර්ථ ධානයට යන්නේ නැතුව විපස්සනා කරන්න බෑ. මොකද ඒක තමයි සමාධිය සම්මා සමාධිය පෙන්වන්නේ. මොකද මෙතන කෙලින්ම කියනවා සීලය තියෙනවා කෙලින්ම ඵලයන් කියලා. එතකොට ඒකත් ඩිස්ප්‍රූව් කරනවා. ඊට පස්සේ වෙනම ගිය කෙනාට ඔක්කොටම එක නෙමෙයි. වෙන සමහරට අනිත්‍යත්වය වෙන සමහරට දුක්ඛත්වය වෙන අනාත්මත්වය පේනවා. ඒ පේන දේ ඒකට පටවන්න යනවා කියන එක නෙමෙයි පේන්නේ. ඒක විශ්ින් පෙන්නනවා Tamanට. පෙන්නන දේ හිත හිතේ තියාගෙන ඉන්නවා කියලා කාංශ වශයෙන් බannනවා කියලා කියන්නේ නිත්‍ය සංඥාවට ඉඩ එන්නේ දෙයක් නැහැ. මොකද නිත්‍ය සංඥාවල ඒක කරදර කරනවා. ආනේ විදිහට ඒකේ ප්‍රායෝගික වටිනාකම ගන්න දන්නවනම් ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දැන් ලංකාවේ තියෙන ප්‍රචිත ක්‍රමයක් තමයි අපි පංචස්කන්ධ භාවනා කරනවා කියන්නේ. මොකද්ද පංචස්කන්ධ භාවනා? ඇහ අනිත්‍ය දුක්ඛ අනාත්මයි, රූපය අනිත්‍ය දුක්ඛ අනාත්මයි, චක්කු විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියක කටපාඩම් කරනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මට දැන් ත්‍රිලක්ෂණේ වැටහිලා කියලා. එහෙම වෙන්නේ නැහැ නේ. ඒ වචන කිව්වට වෙන්නේ නැහැ හැබැයි ඒ වචන කියන එක හොඳයි මේ ලෝකේ නිට්ටය සුඛයි සුබයි කියන මොඩ වෙනවට වැඩිය හොඳයි. නමුත් ඒක භාවනාවක් නෙමෙයි මෙතන කන්ටෙම්ප්ලේෂන් එකක් කරන්නේ. මෙඩිටේෂන් එකක් නෙමෙයි ඒ නිසා ඒ වගේ තියෙන ඒ ආවස්තික වචනාකම සාපේක්ෂ වචනාකම තේරුම් අරගෙන අනිත්‍යතාවය ගැන කතා කරනකොට මේ මහාශී ක්‍රමය තමයි මම ගොඩක් කලාට රෙෆරන්ස් ගන්න. ඒ කියනවා අනිත්‍ය ලක්ෂණය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අනිත්‍යතාවය කියලා එකක් තියෙනවා. අනිච්චානුපස්සනාව කියලා එකක් තියෙනවා. අනිත්‍යතාවය කියන එක බුදුහාමුදුරු ලෝකේ පහළ වුණා නැතුණා තියෙන දෙයක්. අනිත්‍යතාවය වළක්වන්න බෑ. නමුත් ඒ කියන බුද්ධයට අනිත්‍ය වැටහෙන්නේ මේ ගහක කොලයක් හෙල්ලනවා වගේ. කුලම් පාන්තිරයක් හෙල්ලෙනවා දැකලා. වතුරක කැළඹෙනවා ඒකයට අනිත්‍ය ලක්ෂණ වෙනවා. අනිත්‍යතාවයේ පෙන්වන අනිත්‍ය ලක්ෂණ වෙනවා. එයා ඒකෙන් මේකේ තියෙන අනිත්‍යතාවය නැවත නැවත දක්නාසුලුව කරන භාවනාවට කියනවා අනිත්‍ය අනුව බැලීමට අනිච්ඡානුපස්සනාව කියලා. හැබැයි යා වතුරෙන් තමයි අනිත්‍ය ලක්ෂණය මතකරගන්නේ. වතුර නෙවෙයි අනිත්‍ය. ගිනිදල්ලත් නෙවෙයි අනිත්‍ය. හුණගත් නෙවෙයි අනිත්‍ය. ඒකෙ පෙන්නන සැලෙනගතිය. ඒ නිසා කාට හරි තමන්ට අනිත්‍ය ලක්ෂණය මතුනාට පස්සේ මෙතෙක් කල නිට්ටයයි කියන හිතෙක මෙන්න අනිත්‍ය ලක්ෂණය මතුණා. ඒ අනිත්‍ය ලක්ෂණය අනුව අනිත්‍යතාවය මතු කරගන්න අදහසින් නැවත නැවත අනිත්‍ය අනුබැලීමට කියනවා අනිච්ච අනුපස්සනාව. ඒකට ලැබෙන ඥාණයට කියන අනිච්චන පසන ඥාණය කියලා. එනිසා ඒකට ට්‍රිගර් ඔෆ් එක එන්නේ අර වතුරේ දැකපු ඉන්නේ දැකපු උලඟේ දැකපු සැලෙන ගතිය. සැලෙන ගතිය හිතින් හදාන බැලුවොත් එහෙනම් පිටකොට. ඉතින්ම වාගෙන ගත්තොත් පිටකොට. මේ මේ මැනිෆෙස්ට් වෙනකන් ඉන්න ඕනේ. ඒක ඒක. එයා විසින්ම ලක්ෂණයෙන් පෙන්නනකන් ඉන්න ඕනේ. භාවනාව කරගෙන යනකොට සමහර අවස්ථාවල සතුම ධාතුන්ගේ ස්වરૂපයේ කියන විදිහට වෙනස් වෙවි යනවා පේනවා. එහෙම කිල්ලක වෙලා ඊළඟට ඒක අවස්ථාවක ඒ මොකවත් නැහැ සිත තැන්පත් වෙලා සිත බොහොම සාවධානව ඉන්න වෙලාවක් එනවා. ඒක පරයන්ක ඒක හිම මේතර ඊළඟ පරයන්කට ගියාම සම්පූර්ණ පරයන්කේම නිශ්චලතාවයේ කියනවා. නමුත් තුන්වෙනි පරයන්කේදී ආයෙත් අර ධාතු ස්වභාව මත වෙලා කලබල වෙලා ඒක වෙන්න පුළුවන්. එහෙම නැවත නැවත එහෙම වෙනස් වෙනස් වෙවි ඒක දවස් දවසට යන්නේ ඒක ගැටලුවක් වෙනවා ඒක විනිශ්චය කරන පරියන්ක දෙක අතර මැද්දේ මානසික தත්ත්වය තමයි. අර පරියන්ක ඉඳලා මේ පරියන්කට යනකම් හිත කලබල කරගෙන හිටියේ නැත්තම් යෝග ජීවිතයක් ගත කරත් අරකේ තියෙන සමාජයේ සත්‍ය මේ පරියන්කෙටම ගෙනියන්න පුළුවන්. ඒ අතර මැද්දේ අවුලක් වුණොත් ආයෙ මුල ඉඳලා යන්න ඕනේ. ඒ කියන්නේ අර ගිනි ගන්න දණ්ඩේ උපමාව දෙන්නේ ඉස්සර කාලේ ගිනි ගන්න දණ්ඩ කියලා කියන්නේ මේ ලී කැලක් කරන මේක මෙහාගේ ගෲව් එකක් කරනවා මේක තියලා මේ කෝටුවක් තියලා ඒ ගෲව් එක දිගේ හැරෙන්න අදින එකනේ. එතකොට මේ මේ කොන රත් වෙනවා. ඉස්කෝලේ යන කාලේ අපි අඩි කෝදුවේ පැත්ත ඩෙස්ක් එකේ අතුල්ලා කකුලේ තියන්නේ. ඒ අපි දන්නවා ගිනි ගන්න දන්නේ හේල් කෙලිය. එහෙම කර කර ඉන්නකොට එහෙම ගිනි ගගා ඉඳලා දැන් මේක දුම් දාන මට්ටමට එනකොට අධ දෙක රිදෙනයි කියලා මේක පැත්තක තියලා ටිකකින් ආය අරගෙන කෙරුවොත් අර ඉස්සෙල්ලා අර කරපු රත්යෙන් රස්නේ ප්‍රයෝජනයක් තියෙනවා. බෑ. ගත් එක ගෙනියන්න ඕනේ ඉතින්. ඒ වගේ තමයි ගිනි ගන්න දණ්ඩේ උපමාව තමයි ඒකට කියන්නේ. ඉස්සල වෙලාවේදී හොඳට ලයින් වුණා. ඒ අතර වෙන මෙයා ගිහලා කවුරුත් එක කයි වරුවක් ගහලා අනාගෙන කක්ක කරගත්තා. ඔව් වෙනද ආයෙත් මුලියදලා යන්නේ. ඇත්තටම මම දෙන්නේ දර්ශනේ මෙච්චරයි. ඔයගොල්ලන්ගේ සොසයිටි එකේ මේ ඕස්ට්‍රේලියානු සොසයිටි එකේ කන්සියුමරයිසේෂන් කියන එක දන්නවනේ. දැන් මනුස්සය තේරුම් ගන්න තියෙනවනේ. ඒක කියන්නේ මෙටීරියලිස්ටික් කන්සියුමරයිසේෂන්. මේ ගිනි ගන්න දණ්ඩ විදියට මේ කෝටුව නැවත අරගෙන තියෙන එකට කියන්නේ ස්පිරිචුවල් කන්සියුමරයිසේෂන්. අපි කොච්චර අපේ මේ හදාගත්ත සද්ධාදී ධර්මව කට කතාව නිසා නැති කරගන්නවා. පුදුම කන්සියුමරයිසේෂන් එකක් තියෙන එක තේරිච්ච දවසේ ඒ කාටවත් තේරෙන්නේ නැහැ නිකන් මේ කයිවාර කෙලියට මොකද්ද සිද්ධ වෙන පාපේ කියලා. ඔය නිකන් කතා හිටියම මොකද්ද කමන්නේ කියලා. ඒතර නමුත් වෙන්නේ මොකද්ද අර ඔක්කොම අවුල් කරලා ආය අනාගෙන ආය මුලින්ම කරන්නේ. ඒ මනසට ඒක තේරුම් කරලා දෙන එක ඒකට කියන්නේ තියෙන ස්පිරිචුවල් කොන්සියුමරයිසේෂන් එකක් අපි කොච්චර දෝ පේනවා. තම්බේක වටිනාකමක් නැතුව ආය ගිහලා අරක කක්ක කොටක දාන. ආය හොදගෙනවා ආය හොදනවා ආය මැඩේ දාන. ඒක නිසා ගත්ත ගැම්ම දිගට ගෙනියන්න නම් එයාට තේරෙන්න ඕනේ මේ ඕතෝ තමඩි දාන ගමන නිසා මේ සංසාරේ කී වතාවක් කොච්චර බුදුරු දැකලා ඇද්ද කොච්චර භාවනා කරලා ඇද්ද නමුත් ගුණ ආවේ නැහැ අඟුලිමාල මාලි කරේ දාගන්නකම් මිනි කොච්චර දුර මැරුවා ඇඟිල්ල ගිහිල්ලා තියෙනවා ගහක් මුල තියෙනවා බකස් බෙන එක තියෙනවා අන්තිම බණ්ඩෝ කපුටෙක් ගෙනියලා අච්චර මිනිහෙක් පල්ලා ගත්ත ඇඟිල්ල කමිට ඉතින් ජාන්තිම දැනගත්ත ඉවර කරන්න බෑ. මට පොරොන්දු ඉෂ්ට කරන්න බෑ. ඒ නිසා කරේ දාගත්තා. කරේ දාපම පස්සේ මිලි ගඳයි, මිනි ගඳයි. මොකද කරන්නේ? මිනි ඒක මිනි ගඳ ගහලාදී මල් මාලේ දාගත්ත දවසේ ඉඳලා 1 2 3 4 1 3. ඊට ඉස්සෙල්ලා කරපුවකෝ. එකක්වත් එකතු වෙන්නේ නැහැ. මොකද මේ අත්දැකීමේ මේ මේ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙනවා කියලා එකක් තියෙනවානේ. ඒක දිගට හිටියපහම එක්ස්පීරියන්ස් කවුන්ට් කරනවා. දැන් අතර මෙතන ගියාට පස්සේ එක්ස්පීරියන්ස් ඔලොක්ක ගණන් ගන්නෑ. අන්න ඒ වගේ අපේ භාවනා අත්දැකීම ඇත්තටම අපි එකිනෙක අතර භාවනායේ කිසි හත්ත පහක වෙනසක් නෑ. ඔක්කොම සමානයි. එක්කෙනෙක් මේ භාවනා අත්දැකීම වල සලකනවා අනිත් එක නසලකන්නේ. සලකන්නේ නැති මනුස්සයා බිඳුවේ තමයි. ඒ ටික මේ භාවනා නොකරන වෙලාවේ කට පරිසම් කරන්න දන්නේ නැහැ. කාය පරිසම් කරන්න දන්නේ නැහැ. ඉතින් අච්චර වටින දේ ආයේ අර අඟුලිමාල මිනිහක් අපෝ වගේ ගිහිල්ලා කොහේ හරි තියෙනවා ගිහිල්ලා බලනකොට නෑ. ඒකෙන් ජොයින් ආසේ අර පිටවගත්ත සතිය දෙන්නේ නැగిලා ගිහ රසාවට ගියත් මම දැක්කා. මේක ඒ විදිහට පුළුවන් තරම් උත්සාහයෙන් තියාගන්න. යන්තම් තේරෙනවා වගේ මම වෙන්නේ. ඈ? ලාවට වගේ තේරෙනවා. මන්නම් කියන්නේ රස්සාවටත් යන්නයි කියලා. රස්සාවට යන්නත් පුළුවන් නම් මේක කරගත්තොත් ඒක ස්ථිරතාවයකට යනවා. ඔය රස්සාවත් එක්ක කරන ගමන් බුද්ධජානනාංශය කියන්නේ බැලකම් කරනවා කියන්නේ. බද්දරේ නොකන අපේ අද අපිට සල්ලි නැති නිසා ඉතින් රජපෞල කරන නිසා ඉතින් බැල මේකම් කරන්න වෙනවා. නමුත් ඒක දැනගන්න බඩ බඩ කියන්නේ වියතක් පමණ දිග එකමණියක් දවසකට කන්නේ තමන්ගේ ඔළුව තරම් බත් ටිකක්ලු. තුන් වේලට. ඔකට ඔච්චරම නටන්න ඕනද කියලා පොඩ්ඩක් හිතන්න. ඔච්චරම වැදගෙන ඔක්කොම පාවා දීලා පවුලේ සමගියත් පාවා දීලා සෞඛ්‍යත් පාවා දීලා අර මේ ළඟදී ඊමේල් එකක් ආවා ඒ මනුස්සයා මේ පුළුවන් හයිය තියෙන කාලේ ඕවර් ටයිම් නොත් කරගෙන පුළුවන් තරම් හම්බ කරනවා. හම්බ කරලා හම්බ කරලා 55 වෙනකොට ඒ හම්බ කරන යන්ත්‍රයේ මේ රස්සාවේ දුර්ලභම නිසා සනීප කරන්න බැරි ලක් හදාගන්නවා. ඊට පස්සේ හම්බ කරපු සල්ලි සේරම වියදම් කරලා ලෙඩේ සනීප කරනකොට මැරලා යනවා. ඔය තමයි මනුස්ස ජීවිතය කියන්නේ. හොන්තම වයසේ අධ්‍යාපනයේටයි රස්සාවටයි කියලා. අපි වැය කරන බලන්න ප්‍රයිම් ඒජ් එක. අපිට මතකවත් නැහැ. 100ක් පතක් නැහැ ඉවර වෙනකම්. 55 වෙනකොට මහරාන්තික ලෙඩේ අනිවාර්යයෙන්ම තේරිලා. 55 කියන්නේ ඒ වයස. 55 නෙමෙයි මැරෙන ලෙඩේ ඇවිල්ලා. ඊට පස්සේ කරන්නේ හම්බ කරපු තේරම වේදක් කරලා අර ලෙඩේ දැනීම කරන්න හදනකොට සල්ලිත් නැහැ ලෙඩෙත් වැටිලා මැරලා යනවා. කවදද මනුස්සයිනේ මේ තකතිරකම අවබෝධ කරගන්නේ. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක්. මනුස්සයිනේ තියේද බෙයි ගැලවීම. ඉතින් ඒක කෙරුවේ නැත්නම් කවුරු හරි ඌපිස්සංගටට ගිහිල්ලා දානකොට පිස්සු. අර අර පිස්සුව කෙලියේ නැත්තම් ලෝකෙට ඕන පිස්සුව කෙලියේ නැත්නම් අමල දාතල උසයිකට්‍රික් කෙනෙක් ගාවට ගෙනියන. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා මේ දරුවා ඉගෙන ගන්න නැහැ. මේ දරුවා රස්සාවක් කරන්නේ නැහැ. මට ඔය ධම්මික ආමතුරු මම යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන්දි කිව්වා. ඒ මොනද ඒ ආමතුරු කියනවා කිව්වේ නැහැ කියලා මතක නැහැ කියලා. මට හොඳට මතකයි කියනවා. බඳින්න දෙපා ජොබ් එකක් කරන්න එපා කියලා. ඒ මොකද මං ගිය දවසේ මේ සංසාරේ කිව්වා මම ඒකට යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් කියලා කියන්නේ ගොජ දමන ආසාවල් තියෙන යුගයක් නේ. මම ගියේ යුනිවර්සිටි එකට අවුරුදු දෙක තුනක් පහු වෙලා මගේ මෝඩකම ඉඳලා. හැබැයි ඒක හොඳයි. මම ඒ සංසිකව මට නම් මට මේක නම් මේ මේ ජීවිතයේ ජයග්‍රහණය කියන එක අසුචියක් මට. මට ජයග්‍රහණය කරන්න බැරි කමකුත් නැහැ. මේ අධ්‍යාපනය කියන්නේ මහා කැඹිරිල්ලක් මට. කියන්නේ අධ්‍යාපන දක්ෂයා කියන්නේ තකතිරුව කියලා මට වෙන්නේ. අධ්‍යාපනයේ බැරි එකට යමක් තේරෙනවයි කියලායි. ඒක පස්සේ රිසර්ච් වලට වෙලා තියෙන ෆස්ට් ක්ලාස් ගන්න එකට කවදා රිසර්ච් එකක් කරන්න බැරි. සෙකන්ඩ් ක්ලාස් එකේ උන්ට විතරලු රිසර්ච් කරන්න ෆස්ට් ක්ලාස් තියෙනකොට කාට කතා කරලා ඉන්න බෑ. ඌ වෙනම ලෝකෙක ඉන්නේ. සෙකන්ඩ් ලෝවර් එක තමයි টপ. ඉතින් මට එහෙම එකක්වත් තිබුණේ නෑ. කොහොමද මම මේ ශාසනය කියලා කිව්ව පැවිදෙන්න. ඊට පස්සේ කිව්වා පිස්සුද උඹ අද පැවිදුනොත් හෙට සිවුරවන්න. උඹට තියෙන ගාය හැටියට කොහොමද සිවුර ඉන්නේ? පිස්සු උඹට පැවිදෙන්න බෑ කියලා. දැන් ඒකත් බලාපොරොත්තු වෙලා. ඊට පස්සේ මං කිව්වා මේ දැන් ගෝහන්සේ කියන ඔය හරුපේ සීලයක් නැතුනොත් මට සතිය පිහිටලා තියෙනවා. සතිය පිහිටනවා. මේක මම කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද මම ඒ තරම්ම සීලය ගැන නොසලකන. ඒ නැත්තම් මේ සමාජික පද්ධතියට විනහන જાති පිණියේ. ඒ සාන්ති කොහොමද කියලා කිව්වා මම උඹට එකයි කියන්නේ බඳින්න එපා ජොබ් එකක් කරන්න එපා. මොකද ඔබ කවදා හරි ෆුල් ටයිම් යනවා ඔය වැඩේට. ගියොත් ඔය දෙකම කොක්කක් වෙනවා. ජොබ් එකයි බඳින්නයි. මට ඉතින් හිතා ගන්න බෑ මොකද ඒ තරම්ම කාමයක් මගේ හිතේ තිබුණේ. ඒ තරම්ම සල්ලි වලට ආසාවක් තිබුණේ. නමුත් කොහොම හරි මම ඇත්තටම කෙල්ලෙක්ගේ යාළුවෙන් ගියා කෙල්ල බෑ කිව්වා. ඉතින් මං ගොරකයක් ඕන්න ඔබයි කියලා. මේ ළඟදී මෙල්බන් ආවා ඒ ඒ එකෙල්ල ඈ කෙල්ල නෙමෙයි කෙල්ල යාළු කරලා දෙන්න ආපු කපුවා. ඌ ෂුවර් එක තමයි කපුකම් හොඳටම දන්නේ කියලා. ඕනේ කෙල්ලෙකුට කොල්ලෙක් යාළු කරලා දෙන්න නැති මිනිහා ඔක්කොම ටෙක්නික් කියලා දීලා ඔක්කොම කියලා දුන්නා මට. අනේ හරි කියලා. ඉතින් මාව බකට් කරා ඒකට. ගොරකයි කියලා කොහොම හරි යෝගෙන් හරි ගියෙත් නැහැ. ඉතින් පස්සේ පස්සේ ටිකක් කළා ගියාට පස්සේ අවුරුදු 30 විතර මට හිතුණා දැන් නම් මේක අල්ලන්න ඕනේ. දැන් අඳින්නම හොඳ නැහැ. ඊට පස්සේ රස්සාව කරන්නේ නැති වෙනකොට මම දැන් මේක හඳුනන්න කිව්වා. දැන් අපි අන්තිම දුප්පත් පවුලක ඉපදිලා තියෙන. ඒ කියන්නේ රස්සාව නැතුව කරන්න බෑ. ඊට පස්සේ ගොම කෝස් ග්‍රැජුවේට් කරපන් කිව්වා. දැන් පෝස් ග්‍රැජුවේට් කරනකොට බඳින්න බෑ, ජොබ් එකක් කරන්න බෑ. අනේ මම මම 79 අවුට් වෙනකොටම පෝස් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එක පටන් ගත්තා. පළවෙනි නොවැම්බරේ මගේ. මම රෙජිස්ටර් වුණා. හැබැයි කිසිම අධ්‍යාපනයේ දක්ෂකමක් මට නැහැ. මම ගොරකයා මට මම මැට්ටා. හැබැයි පෝස්ට් ග්‍රැජුවේට් කරගෙන ඉනකොට කල් යනවා කල් යනවා කල් යනවා ඉතින් අම්මත් කතා කරලා එක්ක පවුල් දෙයක් නැත්තම් පන්සල් දෙයක්. දෙකේ එකක් කරපන් කියලා. දැන් පවුල් දෙන්නේ පන්සල් කරන්නේ නැහැ. පස්සේ කොහොමද මේ මේ කාලේ තමයි මම හිතනවා මගේ ජීවිතේ හොඳම කාලේ. සතිය පිළිබඳව එන්න තියෙන ඔක්කොම දර්ශනාව. පස්සේ මං ගිහලා ගම් එක හම්බුනට ස්තුති කරා. ශාචර මතකද මං වගේ ගොරකෙක් ඇවිල්ලා ඔබ වහන්සේ කිව්වා බඳින්න එපා. සසා කරන කියලා මට මතක නැල්ලු. මම උඹට උපදේශ දුන්න මම කෝ ඒක තමයි ජීවිතේ හොඳම වයසාංශ කියපු හැම වචනයක්ම මට මතකයි. ඊට මොන දෙයකටද දන්නේ නැහැ කිව්වේ. ඒ පස්සේ මට රසාවට ගියා. බඳින්න තු රසා කරන තියෙනවා කියලා. ඒ නිසා අපි ගෙදර ගිහිල්ලා තිනවා දන්නවා අපේ අන්තක එදා වේල හොයාගෙන කරන රසා පවුලක් තිබුණේ. හැබැයි ජොලිය හිටියා. ඒක පුළුවන් නම් රසාවක් නොකර උඹේ කාලෙම තියාගන්න. මේක පැය 8කට කියලා ගත්තට පස්සේ රස්සාවෙන් අපිට දෙන ඉෂ එකක් මේ ප්‍රමාණය මුළු ජීවිතයත් බලලා ඊගාව ජීවිතයත් ගන්න. උන් ගන්න පැය 8යි. පැයට දිනු කාර් එකක් දෙනවා. ගේට් දෙනවා. ටෙලිෆෝන් එකක් දැන් රෑ 12ට කෝල් කරලා කියන වරේ කාර් එක තියෙනවා ඩ්‍රයිවර් කෙනා වරේ. දැන් කියන්න බෑනේ. මට දීලා තියුණා කාර් එක දීලා තියුණා බංගල එක දීලා තියුණා කුක් දීලා තියුණා ටෙලිෆෝන් එක දීලා තියුණා ඔක්කොම දීලා තියුණා. ඒ මොකද? වැය 24 ඕන වෙලාවක මාව ටැප් කරතයි. කැඹිරිල්ලක්. ඒ පහසුකම් දෙන කවදාකවත් හිතනන්ද මේ උඹේ නම්බුවට කියලා. නෑ මිරිකලා අල්ලන්න දෙන්නේ. ඉතින් අපිට රසාව නොකර බෑ. මොකද අපි මේ රජපෞමේ කරුණාකරලා මතක තියන ප්‍රයෝජන සලකලා වැඩ කරන්නේ. ඒ රසාව දෙන ප්‍රවණ මම අන්තිමට පුදුමාකාර ඉහළට ගිහිල්ලා චීෆ් එක්සිකියුටිව් වෙලා අන්තිමට බබෝ මගේ කැරියර් එක සම්පූර්ණයෙන්ම කඩලා ගියා. කඩලා ගියවසන් ලොකෝයර ගිහිල්ලා කිව්වා වැඩි දට්ටුමයි කියලා. රසායම ආවේ එළියට දාලා. ඊට පස්සේ පොඩි ලොකෝ එගෙන උඹට ප්‍රොමෝෂන් නම් වෙනකොට දැනගන්න ඕන උඹට පුළුවන් ප්‍රමාණය ඉක්මවල ගියා නම් කාටද ඔන්න සහෝදරකම. උඹට කරන්න පුළුවන් ප්‍රමාණය උඹ දැනගන්න ඕනේ ප්‍රොමෝෂන් නම් වුණාට පඩි වැඩි කරාට ඔක්කොම බාරගත්තා නම් උඹ කාපා. ඒ ඔක්කොම මාළුවට දාන හැම විතරයි. ඕක ඇතුලේ තද බිල්ලක් කොක්කක් තියෙනවා. ගසපු දවසේ මාළුව ගොඩ. අතුරෙන් ගොඩාවට පස්සේ ආයෙ ඊට පස්සේ නඳු හඬ වෙලාවක් නැහැ නේ. නිසා කනකොට කාපන් කිරලා. කන හරියක් කන්නේ මඩ. ඒ නිසා කනකොට කාපන් කිරලා කියලා. ඒක තීරුම් ගන්න පුළුවන් ඉන්නේ කෑවට පස්සේ නෙවෙයි. කන්නේ ඉස්සරලා. නමුත් ඒවා කිව්වාම හිතන්නේ මේක මේ අභිවෘද්ධියට විරුද්ධව කරන කතා. එහෙම නැත්නම් මේ රටේ යන ට්‍රෙන්ඩ් එකට විරුද්ධව කරන කතා. නමුත් හොඳට බලන්න අපේ ජීවිතය ඉතාම වැදගත් ඉන්ද්‍රියන් වර්ධනය වෙන වර්ෂවල අපි කාටද කවුරන්නේ කියලා. මේ තියෙන අධ්‍යාපන ක්‍රමයටයි මේ තියෙන රසාවටයි. ඒක ලකූම ජයග්‍රහණයක් කියලා හිතනවා. නමුත් ඕනෙම රස්සාවක ඉහළට කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න ඒක සන්තෝෂෙත් ඉන්නේ කියලා. ඕනෙම එකෙක් එක්ක කියලා කතා කරා. ඌ ඊට වැඩි ලොකු දෙයකට ජීවිත කරගෙන ඉන්නවා. චරිතේ පාවා දීලා, සමාජ නීති පාවා දීලා දුප්පහයි වැඩකට හිත දික් කරගෙන ඉන්නේ අර එදිනදා හම්බ කරන කන මිනිහා තරම්වත් සතුටක් නැහැ. එක දවසක් රජ කෙනෙකුට හැදුනලු මේ තදබල ඉසිකක්ව. ඉසිකක්ව ඇදලා මේ දේශීය වෛද්‍යවරයා නැත්නම් රාජකීය වෛද්‍යවරයා කියනවා හරියට නැතුව. පුරෝහිතයාට පස්සේ පේනවලු මේ රජුරණ තියෙන තණ්හා වැඩිකම නිසා අනිකුත් රාජ්‍යයන් අල්ලන්න තියෙන කෑසරකම වැඩි නිසා ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ටැක්ටික් එකට කිව්වලු මේ දිවෙන්නාච මේකට බේතක් තියෙනවා හොයා ගන්න පාවි කියලා. නෑ නෑ ඉතින් මගේ රාජ්‍යය තියෙනවා මම හොයන්න ඕනේ. මට සැකයි. මට මේ සන්තෝෂෙන් ජීවත් වෙන්න මනසකේ ෂර්ට් එක ඔල්ලා ගෙන්නලා දෙන්නේ කියලා. ඒ රජුරු කොලේ ඒක සිම්පල් නේ කියලා රජුරු වඩකර ගැවලු ඇතුල් නෝර කවුරු හරි සන්තෝෂෙන් ඉන්න කෙනෙක් මට අසාධ්‍ය ලෙඩකට බෙහෙතක් ඕනේ ආගේ ෂර්ට් එක ගන්න කියලා. ඇතුල් නෝර එක එක්කත් නැතුව හැමෝම සන්තෝෂෙන් ඉන්නේ. සාමාන්‍ය ඇතුල් නෝර කියලා කියන්නේ ඔක්කොම ඇමතිවරු ඔක්කොම ඉන්න තැනනේ. දවස් හතක් බෙර ගැවලු එක එක්කත් නැතුව සන්තෝෂෙන් ඉන්නේ. රජුරට බුදුම හිතනෝනේ අකෝ මෙච්චර මේ මිනිසුන්ට ඇමති කන් දීලා තාන්න මාන්න දීලා ආරස්සාව දීලා ඔක්කොම කරුවාට එක එක සන්තෝෂෙන්නේ නැහැ. ආ කමක් නැහැ කියලා පිට නూరు ගැහුවා. එකෙක්වත් නැති. ඊට පස්සේ රජුට ගෝලුනේ එහෙනම් නගරේ නැතුව වෙන්නේ නැති කියලා ගමේ ගැහුවා. එකෙක්වත් නැති. අද හත් පිටිසරට දැන් බෙර ගහගෙන යනකොට දවසක් ගොවියෙක් නාලා. ඇන්දර ගොවිතම්පත් ඉවර කරලා නාලා. මේ නගරොත් කරේ දෙන විසිල්ලක් ගහගෙන ගෙදර යන වෙලාවේ අනිත් පෙර කාර්යයක් කරනවා. ඒ මැෂිනා මොකද කියලා? ඊට පස්සේ රජුරන් බොහොම අසාධ්‍යයි බා. මේ කවුරු හරි සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් රජුරෝ කැඳවනවා මාලිගාවට කියලා ගිහිල්ලා කියපුවා මම සන්තෝෂෙන් ඉන්නේ කියලා. හැබැයි මැෂින අනබෙර නතර කරුවොත් රජුරෝගේ ඉෂ්ට කරනවා නම් උඹ රාජදඬුවම විදිනවා. නෑ නෑ උඹ ඉල්ලන්නේ සන්තෝෂෙන් නෑ මම සන්තෝෂෙන් ඉන්නේ කියලා. ඉතින් විජහට අනබෙර කාර්යය කියලා රජුරෝනේ කරුවා. අම්මෝ අපේ රාජධානි එක එක් කරි සන්තෝෂෙන් ඉන්නවනම් ඇති කියලා රාජසභාවට කැඳෙවලු. ඉතින් අර ගොවියා ගියා අලියන් පස්සේ කවලු මම ඔබට ඉන්න ඉල්ලන දෙයක් දෙන්න මට ෂර්ට් එක දීපන් කියලා. ඒක කවදාවත් ෂර්ට් එක කැඳලා නැහැ කිව්වලු මම. ඒකයි සන්තෝෂේ. ඌ උඩ උඩ හෙළුවෙන් ඉන්නේ හැම වෙලාවෙම ගලක් කරේ දාගෙන ඉන්නේ. ඔය රාජකාජ අමාත්‍යවරුන්ගේ හැම වෙලේම කසීසලු වඳින එක එක්ක සන්තෝෂෙන්නේ නැහැ. සතුට තියෙන්නේ වෙන කොහෙද? මේ ජීවිතේ වැදගත් මහකේජ අපි මේ සතුට හොයාගෙන ගිහිල්ලා මේ කරන විකඩම හිතනවද මේ මගේ හිතින් ආපු ප්‍රොජෙක්ට් එකක් කියලා. එහෙම නැත්නම් මගෙන් ආපු න්‍යාය පත්‍රයක් කියලා. ඒ නැත්නම් මේ සාර බලධාරී දෙවියන් ආංශ අපිට දීප එකක් කියලා නෑ. මේක තේරුම් ගන්න කවද මනුස්සයා තේරුම් ගන්නද මේ පැවිද්ද කියන එක සංඝයා කියන එක තමයි බුදුරජාණන් මේකට පෙන්වන ලකුණ. තම බාල වයසේ පැවිදින සංඝයා ඉන්නවා. මැද වයසේ පැවිදින සංඝයා ඉන්නවා. වයසට ගියලා පැවිදින සංඝයා ඉන්නවා. ඔක්කොම එකයි. මේ පැවිදි වෙනකොට ප්‍රසාව කරලා තිබුණ නැහැ කියලා ඩිමෝෂන් එකක් නැහැ. ප්‍රයෝජනේ බාල වයසෙන් කියලා අයින් කරන්නේත් නෑ මොකද හැම එකම සමානයි. ඉතින් ඒක තේරුම් අරගන්න මේ සෙල්ලම කරන්න අරගත්තොත් එහෙම පැවිදි වෙන්නේ නැතුව භාවනා කරන්න බෑ කියන වගේ කන්ක්ලූෂන් එකට යන්න වෙනවා. ඒකට නෙවෙයි මම මේ ගෙනියන්නේ. මම කියන්නේ කරුණා කරලා ඔයගොල්ලෝ කනකොට රාත්තල් ගන්න දැනගෙන කන්න. කන්නේ මඩ කොයි එකක් කන්නේ මඩ. මගේ වැඩේ මෙච්චර රාත්තල් ගන්න බඩ තියෙනවා කියලා දන්නවනම් ඌට තෑග්ගක් දෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ කන කෑවට මොකද රහත්තල් ගන්න දන්නේ නැති එක. විපස්සනා කරනකොට කනකොට ගන්න රහත්තල් ගන්න තේරෙන්න පටන් ගන්නවා. ඒක ආඩම්බරෙත් නෙවෙයි ගන්න ඊට පස්සේ ලැජ්ජාවට ගන්නවා අනේ මගේ ජීවිතේ හොඳම වයසේ. මම ගත කළ තියෙන මේවට නේද මේ එකම ලෝකායත විශේෂක මේ අපි හොයන ලාභ සත්කාර සම්මාන සීලෝක වල කොත්තම ගන්න ජීවන තියනවද කියලා බලන්න. කිසිම තැනක නිවන නැහැ. ඒක සම්පූර්ණ නිවෙනින් අනිත් පැත්තට ගෙනියන්නේ. ඒකට අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු අපේ යුනිවර්සිටි ඉන්නේ ප්‍රොෆෙසර්ස්ලා මේකමනේ අපිට මේ බොහෝම අගය කර කර දෙන්නේ. දීලා ලැබිච්ච එකේ කල්ලා පොඩ්ඩක් කතා කරලා බලන්න උඹටත් අර ෂර්ට් එක ඕන කරන જાතියෙක් තමයි. ජීවිත භාවනා කරන මිනිසුන්ට මේක හොඳ ලස්සනට රිෆ්ලෙක්ට් කරලා දැනගන්න පුළුවන් බුදුජානනාංශ මේ හම්බෙච්ච සක්විති රජකම අතහැරලා පාත්‍රයක් අතට අරගෙන ගියක් ගියක් ගන්න පිළිසිකා වැඩි. මේ පටිච්චසමුප්පාදයට වැඩි ගැඹුරු ධර්මයක් තියෙනවා එතන. ඒ කරලා ශක්තිතල දෙකනට වැඩි ඉහළ තැනකට ගියා ධර්මය අවබෝධ කරලා. අපි තාම හිතනවා නෑ නෑ සල්ලි අවබෝධ කරලා සල්ලි ලැබලා ලාභ සත්කාරය යන්න පුළුවන් කියලා. ඒ තාක් තීන තාක්කල් වෙන්නේ මොකද්ද? ඒ බුද්ධ ධර්ම සංකේන ත්‍රිවිධ නිග්‍රහයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි බුදුන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ සතිය මේ පරියන්කෙන් ඊගාවට පරියන්කයට ගෙනියන අතරමැදදී දී යටින් ඉදර ගෙනියන්න වගේ අපි ගෙවල් දොරවල් වලට ගියත් ඔය රස්සාව කියන එකට වාස වාල් වෙන්නේ නැතුව රස්සාව විනෝදාංශයට කරන්න. ජොබ් සැටිස්ෆැක්ෂන් එක සඳහා කරන්න. කරලා වෙලා ඒ ඒ වැඩ කරන මිනිස්සුන්ට මේ පණිවිඩය යන්න ආරින්න. මේක මේ මේ ටෙන්ෂන් එකක් තියාගෙන මැරෙන්න දඟලන මගුලක් නෙමෙයි. මොකද්ද මනසෝ පැය 8ක් වැඩ කරනවා කියන පැය 16ක් තියෙනවනේ Tamande විවේක වෙන්නේ. එතකොට මේ මිනිසුන්ට පණිවිඩයක් ඇයි? එහෙම නැතු මේ මිනිසුන්ගේ ටෙන්ෂන් එක තමනොත් අරගෙන ගෙදරත් ඇවිල්ලා ගෙදර මිනිසුන්ත් එක්ක කරන්න ඕන ජීවිතය කියලා කියන්නේ උන්ට රස්සාව කියලා කියන්න වටින්නේ නැහැ. බඩ රස්සාව නෙමෙයි ඕක ඇත්තටම ටෙන්ෂන් එකක්. විශේෂයෙන්ම අද තියෙන සමාජයේ තියා බලනකොට මාත් ඔයගොල්ලෝ වගේම හොන්දටම ඉන්ටෙන්සිව් ඇග්‍රිකල්චර් ජොබ් එකක් කරලා තියෙනවා මම. ඒ දවස්වල බුද්ධම ජොලියක මම කෙරුවේ. කතාක ටෙන්ෂන් එකක් මට තිබුණා. මට පැය 24ම වැඩ කරතයි. ඉතින් පාන්දර මම තමයි අවදි වෙන්න රැ වෙනකම් මම වැඩ කරනවා. ඒ කොච්චර කරත් ඒ මම දැන කාට මේ සිද්ධ වෙන්නද කියලා ඊට කලින් මගේ ජීවිතේ අදහසක් ඇවිල්ලා මේ වැඩ ඔක්කොමත් හරි සතියත් හරි. කරන ඕන දේ සතියෙන් කරපයි එතකොට උපදිනු. ඒක රජකම වෙන්න පුළුවන්, පැසිකිලයක් හොදන වැඩ වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අපේ අගයන් ආඩ අපරට එක හදාගත්තොත් දෙවන්නේක් නෑ බාහිර මොකක්වත් නෑ අපිට සැප දෙන. තමයි ජීවිතේ දිහා බලන ආකල්පය තියෙන නිසා මේ විසම ලෝකේ ওই කියන පරියන්ක જાති තුන නැතුව ජීවත් වෙන්න බෑ. වර එක වර පරියන්කේ සතිය එහෙම ඊගායකට යනවා. වර එක උපයන්න ඕනේ. වර එක උපයන්න ගියත් බෑ. ඒකට අපි අපි අර ගත කරන අතරමැද කාලයේ කරපු අත්තරදි ටිකට අපිම සමාව දීගෙන ඒක දැනගන්න ආසලුව ඉදිරියට යන එකයි තියෙන්නේ. අවසන් ස්වාමීන් වහන්සේ අවසන් ප්‍රශ්න තියෙනවා මට ඒක සාකච්ඡා කරන්න කලින් මම අපේ විසිටර්ස්ලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා හෝල් එක අපිට විතරක් දෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට දීලා ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ දිනේ තදත් පරණකේදී නිතර වැඩෙන ප්‍රශ්නයක් නිසා භාවනාවට මද වශයෙන් භාවනා කරන්නේ ඔබ වහන්සේ මද වශයෙන් මොකද වශයෙන් පන්දවල්. වදන ප්‍රශ්නයක් නිසා භාවනාවට මද වශයෙන් භාවනා කරනවා. මාදා කරනවා. Uh-huh. වහන්සේගේ යන ධර්ම දානයේ චාරිකාව ලබන වසරේදී තිබෙනවාද යන පිළිබඳ ප්‍රශ්නයක් විතරක් සොයා ගැනීමටයි. වහන්සේගෙන් වන මෙම සේවාව අපට වහන්සේගේ ඕස්ට්‍රේලියාවට වැඩම කරන හැම අවස්ථාවකදීම ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නයෙන් කියනකොට ස්වාමීන් වහන්සේ මට අපි මේ විදවත් පිරිස යෝගී පිරිසට මට කියන්න සිද්ධ වුණා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රිට්‍රීට් එක කොඩිනේට් කරන්න කියලා. ඉතින් මට ඒක ඕම කලකට ඉල්ලා සිටිනවා නැවතත් කරන්න අවශ්‍ය වෙනුකින් කරන්නයි කියලා. ඉතින් මම කෝ මේ ස්වාමීන් වහන්සේ දැනුම් දෙන්න යම් විදියකින් අපේ ඉදිරි වැඩසටහන් නීතිගලින් තීරණය වෙන විදිහට කරන්න කියලා සීතිවල නොලැබෙන්නේ කියලා. එකක් දෙකක් විතර පොස්ට් එකේ වතුන තිකිලා ඒනේ ඒගොල්ලෝ සාකච්ඡා කරන වෙලාවට ඉංග්‍රීසියෙන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ දාලා තියෙනවා. නෑ ඇත්තටම මේක සඳහා මම චූල අඳ ගන්නවා මේ සැරේ එන ප්‍රශ්න මේ මේ රිට්‍රීට් එකෙන් චූල අපිට ඇතුල් කර ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම ඒ කිසිම දෙයකට දැන් මේ දීලා තියෙන මාස දෙකක් ඒ කොමිටියක්පත් කරේ කොමිටියෙන් පූර්ණ කාලීනව මගේ වැඩ කෝඩිනේට් කරන්න චූල තමයි අපි මුළු ට්‍රිප් එකටම අඳ ගන්න. ඇත්තට මේ ට්‍රිප් එකට එන්න බැරි වෙයි කියලා සාධාරණ සැකයක් තිබුණා මේ වීසා ප්‍රශ්න නිසා මොන්නම ක්‍රමයකටද වීසා දෙකම ලැබුණා. ඕස්ට්‍රේලියාවේ මේ නිව්සීලන්ත. ඉතින් හැම තැනකදීම මේ වගේ ප්‍රශ්න ආවා. මේ විදිහට නෙවෙයි ඊගාසරේ කරන්නේ මම ඒ චූලට මතක් කරලා කියනවා ඔයා මේ ප්‍රශ්න වේට් එකයි ඒකක ලිඛිතවයි ඉදිරිපත් කරලා මේ කෝඩිනේට් කරන කට්ටියත් ඉගෙන එක එක නගරවල කෝඩිනේට් කරන කට්ටිය ස්ටේක් හෝල්ඩර්ස්ලයි කොහොම සබ් කමිටි එක කතා කරලා මේක සාධාරණ විදිහට කරන්න. ඉතින් ඒ නිසා මට කීත හැකියි මේක ඊමේල් එක දාලා මට එවන්න මට චූලට යොමු කරවන්න පුළුවන්. චූල කියන්නේ අතර කෝඩිනේටින් විතරයි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ රිට්‍රීට් ඕගනයිස් කරන දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න හතර පහ කණ්ඩායමේ ඒ හතර පහ දෙනාට එකතු වෙලා මේ තීන්දුව කරගන්න කියලා. නිව්සීලන්තේ එකතු වෙලා. ඊට පස්සේ මේ ඒගොල්ල රිට්‍රීට් ඕගනයිස් සබ් කමිටියත් එක්ක කතා කරා. එනිසා මම පුළුවන් තරම් ඉවෙන් දැන් ඒ කියන්නේ මම කරාරින්න හදනව නෙවෙයි කවුරුත් දන්න විදිහට ඒක මේ ඉල්ලුම සපයන්න බෑ. ඉතින් ඒකට කාට කාටත් කැපකිරීම කරන්න වෙනවා. ඒ කැපකිරීම කරනකොට අපි මේ වගේ පිරිසක් ඉදිරියට නෙවෙයි කතා කරන්න හදන්නේ ඕගනයිස් කරන අය ඉදිරියට. ඉතින් මම දීලා තියෙන මගේ වර්ඩික්ට් එක තමයි අපි එක රටකට 15 දවසක් දෙමු. ඒ 15 දවසම එක තැනක non residential retreat එකක් වෙන්න ඕනේ. ඒක මේ සැරේ හොඳටම ක්‍රියාත්මක වුණා. නිව්සීලන්ත වල හොඳටම ක්‍රියාත්මක කරන ඇමරිකන් ට්‍රිප් එකේදී හොඳටම ක්‍රියාත්මක කරන UK ට්‍රිප් එකේදී කැනඩා වෙන්නේ නැහැ. කැනඩා තාම ඒ ඕගනයිස් වෙලා නැහැ. අයර්ලන්ඩ් වලට යනවා මේ ඉතර දවස් තුනයි දෙන්නේ. ඉතින් අනෙක් හැම රටකම නිව්සීලන්ත මේ සිංගප්පූර් කොහොමඩක්වත් වෙනවා. මොකද දවස් 10 එක රෙසිඩෙන්ෂල්. ඉතින් ඒක නිසා මේක මේ ඕස්ට්‍රේලියාවෙන් මට චෝදනා කරලා ආවා. ඕස්ට්‍රේලියා කියන්නේ මහත් ද්වීපයක්. නිව්සීලන්ත වලට දෙන ගානකට ඕස්ට්‍රේලියාවට දෙන්නේ කියලා. يعني ඉච්චර සෙනඟක් ඉන්නවයි කියලා. ඉතින් මම කිව්වා යුවා ඇත්තටම මේ බර තරදීර දාලා මනිට තියෙන දේවල්. ඒ නිසා මේ තියෙන මේ මේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි යෝජනාවට දැන් මිනිස්ටර් දෙන්න බෑ. අපිට කරන්න තියෙන 2013 දැන් තීන්දුවයි. 2014 දී පිටරට යන්නේ මාස දෙකයි. එක රටක කරනවා නම් රෙසිඩෙන්ෂල් රිට්‍රීට් ඒ වගේම අනිවාර්යයෙන්ම කපකාර යන්න ඕනේ. ඒකකාර සහ එකක් අනිත මේ වගේ ප්‍රශ්න වලට සම්බන්ධීකරණය කරන්න. ඉතින් අන්නේ ටික අපි මේ මේ මේ හරිගස්සලා තියුත් තමයි පබ්ලිෂ් කරලා තිබුණේ. ඒ ටික අපි යවන ඔක්කොටම. ඒ කියන්නේ වෙන්නේ ඉස්සර වෙලා. මෙන්න අපි ඉස්සරහට තියෙන supply demand එක කෝපරේට් කෝඩිනේට් කරන හැටි කියලා. ඉතින් ඒකත් ඕන සාකච්ඡාට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික කරන එකයි තියෙන්නේ. ඒක නිසා මේ සිඩ්නි වල මම දන්න එක තමයි ගොඩාක් ඉන්න සෙනඟ. මේ ඉන්න සෙනඟ නෙමෙයි විශාල සෙනඟක් ඉන්නවා. ඒ සෙනඟත් එක්ක බලනකොට අපිට ඒව දෙයක් කරගෙන යන්න තාම ප්ලේස් එකක් හරියට boil down වෙලා නැහැ. අනික හැම තැනකදීම යන්න ඉස්සලා හවල් සෙට් එක බුක් කරනවා. සෙට් එකතු වෙලා තියෙනවා. ඒ වගේම group හැදිලා තියෙනවා. ඒව ස්පෙෂලායිස් වෙලා තියෙනවා. රෙකෝඩින් කරන්නේ මේගොල්ල, කැම ගැන බලන්නේ මේගොල්ල, ඇකොමඩේෂන් බලන්නේ මේගොල්ල, මයිත් එක නීතිවල සම්බන්ධ කරන්නේ මේගොල්ල කියලා හරි ලස්සන ඒක හිතලා වෙච්ච එකක් නෙවෙයි. හරියට ඩිපාර්ට්මන්ට්ලයිස් වෙලා තියෙනවා. ඉතින් මේ මේ අවුරුද්ද ට්‍රිප් එකේදී ඒක හොඳටම කැපිපෙන්න පටන් ගත්තා. ඒ නිසා තාමත් මම පිළිගන්නවා ලංකාවට පුළුවන් කියලා සම්බන්ධතාවය පවත්වන්න මේ මෙසේජ් එක ටයිප් කරන්න. ටයිප් කරලා මේජර් කරලා සබ් කමිටි එකට රිට්‍රීට් ඕගනයිසින් සබ් කමිටි එකට හරි මට හරි චූලට හරි යොමු කරන්න. යොමු කරලා ඒකට ඒ කොරස්පොන්ඩන්ස් තියාගන්න. අනික කොල්ල එතකොට මේ ලංකාවට ඒ කනෙක්ෂන් එක පාත්තන එකයි තියෙන්නේ. කිසිම දෙයකට අපි මේ ප්‍රතිපත්ති විනිශ්චය කරා මිස මේ රිට්‍රීට් එක අතන කරනවා මෙතන කරනවා හරිය ගන්නවා ඒ වගේ ඩීටේල් වලට ගිහිල්ලා නැහැ. මේකෙන් සතුටක් නැති තියෙන්නේ. භවනාට තියෙන උනන්දු නෙමෙයි තියෙන්නේ. ඒක පිටිපන්ද අපි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න අරකයි. ඒ පොසිටිව් එනර්ජි එක එහෙම නිකන් ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකට යන්න දෙන එකයි තියෙන්නේ. කල්ලු වෙවි, තල්ලු වෙවි ඉදිරියට යනවා. මොනක්වත් නෙමෙයි තියෙන්නේ මෙතන මේ මැනේජ්මන්ට් එක. මේක නිකන් ඕගනයිසේෂන් එකයි තියෙන්නේ. ඉතින් ඕගනයිස් කරනකොට මේ හදිසි වෙලා බෑ. කල් තියෙනවා. ඒ නිසා මේක ලිඛිතව දාන්න. ලිඛිතව දාන්න දැම්මට පස්සේ මම හිතන්නේ සංවිධානය කරගන්න පුළුවන්. ඒ මේ ලංකට සංවිධානය කරන්න බෑ කියන එකට මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක බැරි වුණයි කියලා අපි මේ ප්‍රශ්නේ අතාරින්න ඕන කමකුත් නැහැ. ගොඩාක් ඉන්නවා. උපදේශක මට්ටමින් සම්බන්ධ වෙන්න පුළුවන්. පුළුවන් වුණාට වැඩ කරන්න ඕන තරම් සෙන් කියනවා. ඒක අපේ මීටරක තමයි දැක්කේ ඒක. මීටරකට මෙතෙක් කල හරියට මේ අද්ද අද්ද ගියා. පස්සේ අපි මේ මැනේජ්මන්ට් වලට ගත්ත තුන් දෙනෙක් තුන් දෙනා හිටපෙන හතර දෙනෙක් දැන් ඉන්නවා ඔෆිස් එකේ විතරක්. ඉතින් තනමිනියක් දෙයි. ඒක කරගන්න බෑ. ඒත් කරගන්න බැරි තරම් වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම ඩිමාන්ඩ් එකක් තියෙනවා. මීටිකල විතරක් මම එනකොට රිට්‍රීට් 44ක් කරලා තිබ්බා. මේක වෙනකොට ඒක මේක වෙනකොට ඒක ඒත් හවුස්ෆුල්. අපිට 40යි ගන්න පුළුවන්. දැන් මේ ඉතුරු කෑල්ල හදුවට පස්සේ 85ක් දක්වා ගන්න පුළුවන්. එතකොට අපි දෙන්න හදන්නේ කාමර එක කාමරේ තුන් දෙනා ගන්න විතර දාලා මීට වැඩි ප්‍රයිවසි තියාගෙන බාහන ශාලාවක් වෙනම හදලා ඒ කටයුතු කරන අපි මේට වැඩි කන්ඩිෂන් දානවා පිටරට හයට ඕලන් ඕන ලංකාවට ඉන්නේ. දැන් දැන් කරන්න බෑ මොකද ආවට දෙන්න ඉඩ නැහැ. දැන් හැමදාම හවුස්ෆුල් විශේෂයෙන්ම කාන්තාපක්ෂයට. ඒ නිසා මේක ඉතින් එක දවසේ උත්තරයක්වත් එක්කෙනෙක් උත්තරයක්වත් එක තීන්දුවක උත්තරයක්වත් නෙවෙයි. අපි මේ සීල දනාම එකතු වෙලා මේ හැදීගෙන යන දියපහරක් පෙරහැරකටයි මේ සම්බන්ධ වෙන්නේ. මේක ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ නැහැ. මට වෙන්නේ මේක සුබ ලකුණක් කියලා. ඒ කියන්නේ පොසිටිව් එනර්ජි එකක් තියෙන මේකේ. ස්වාමීන් වහන්සේ අපි දැන් කැන්බරාවෙන් ඉඳලා අපි තුන්දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා සිඩ්නි රිට්‍රීට් එක නැති වෙන නැති වුණා කියන බය මම අපිට තියෙනවා. කැන්බරා එක දැන්ට මෙතන ඉන්න කිට්ටු. අපි තුන්දෙනෙක් ඇවිල්ලා දැන් කරන්නේ. ඉතින් අපි කැමති සිද්ධි නගරේ ලංකා දෙමූලිකත්වයෙන් අපි අපේ සහයෝගයෙන් මේ වැඩි සහයෝගය. ඔය ඉස්ලා මෙහෙ මේ ඕගනයිසෙන්ද මේ ඕගනයිසර්ලා මෙහෙ බොයිල් ඩවුන් කරපු අදහස ලියලා යවන්න ඒකට. අපි ඔක්කොගෙම මේකයි අදහස. ඒකට මේ මණ්ඩලෙ එකතු වෙලා ගන්න එපයි තියෙනවා. ආවල තමයි අපි කෝඩිනේටර් අසවල් තමයි අපි භාවනා කරන්නේ. මෙච්චර ගානකට කරනවා. දැන් දන්න අත්දැකීම කරත හැකි. ඒව එහෙට වැඩක් නැහැ නේද? ඒතරතුරු. ඒ කෝඩිනේට් කරන්න ඕන එකනේ කෝඩිනේට් කරන වෙලාවේදී ඊට පස්සේ ඒ ඩීටේල් වලට යනකොට අපිට යම් කොමිටි සම්බන්ධ කරගත හැකියි. නෑ අපි දැන් කොහොමඩක්වත් පැය මේ තුනක් පැය දෙකක් අරගෙන තිනවා. අපි නම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේදී මාව සටහන් කරමු. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.